අප මේ සතියේ න්‍යායට ප්‍රකාශ කළේ මොදිතා භාවනාව ධර්ම විචේ සංග්‍රහණය සහ සතිපන්නවඥාගේ වැඩෙන ආකාරයෙන් ප්‍රබල කළ යුතු ආකාරය පිළිබඳ සරල ධර්ම කරුණු කීපයක්. මෙහිදී සතිපන්නවඥාගේ කියන්නේ ආරස්සාංග මාර්ගයන කතා කරනවා නම් සම්මා සතියේ ධම්මවිදේ සම්බුද්ධාය කියන්නේ සමාධිය. මේදී මේකට පැහැදිලිව අවබෝධ වන්නට ඇති ධම්මවිදේ සම්බුද්ධාගේ දිනු වීමට නම් මේ මුදිතා භාවනාව විදර්ශනාවට නෙමෙයිට යන. කවර භාවනාවක් හෝ විදර්ශනාවට නෙමෙයිම තුළින් තමයි ධම්මවිදේ සම්බුද්ධාගේ කෙනෙකුට දිනු කරගන්නට පුළුවන් වන්නේ. මේ සත්‍ය බුද්ධාගේ ධර්මයන් දිනු කිරීමට එකසේ උපකාර වන කරුණු තුනක් අටකතාවල අටවවල දක්වා තිබෙනවා ඒක සෑම බුද්ධාන ධර්මයකටම පොදු කරුණු තුනක්. ඒ පළවෙනි කාරණාව තමයි ඒ බුද්ධාන ධර්මයන් ප්‍රගුණ නොකරන නැත්නම් ප්‍රගුණ කර නොමැති අය අසුර නොකිරීම. දෙවන කාරණාව තමයි ඒ බුද්ධාන ධර්මයන් ප්‍රගුණ කර ඇති හෝ ප්‍රගුණ කරනු ලබන අය අසුර කිරීම. මේ වචන ධර්මයන් දිනු කිරීමට සිටේ ඇති නැඹුරු භාවය සම්මන කාරණා. උදාහරණයක් වශයෙන් ප්‍රකාශ කරන විට සති සම්බුද්ධන්ගේ දිනු කිරීමට බලාපොරොත්තු වෙන කෙනා විසින් සතිය දිනු කරගන්නේ නැති නැත්නම් උත්සාහයෙන් යුතුව කටයුතු කරන අය පරිවර්ජනය කරන්න ඕනේ ඈත් කරගන්න. ඒ අය අපේ කන්න හොඳ නැහැ. සතිය දිනු කර ඇතිව සතිය දිනු කරන ලබන අය අසු කරන්න ඕනේ. සතිය දිනු කර ගැනීම සඳහා නැඹුරු භාවයක් සිටේ නැඹුරු භාවයක් තිබෙන්නට ඕන. ධර්මයේ සම්බන්ධ දැනගැටත් එලෙසමයි. ප්‍රඥාව ඇති බුද්ධයන් අසුර කරන්නට ඕන. ප්‍රඥාව නැති බුද්ධයන්ගේ ඇස්කින් ඈස්වන්නට ඕන. ප්‍රඥාව දිනු කර බදිතේ ධර්මයේ සම්බන්ධයෙන් දිනු කරලා තියෙන යන සිටේ තියෙන නැඹුරු භාවය පවතින්නට ඕන. මේ ධර්මයේ සම්බන්ධයෙන් දිනු කර ගැනීමට හේතු වන කර්ම හතක් නා අත්කතාවේ දක්වා තිබෙනවා. එයින් ඉතාම සමීප වශයෙන් නොව ඈතින් උපකාර වන කර්ම දෙකක් තිබෙනවා. ඒකක් තමයි වස්තු පිළිවෙල සදසා කියන එක. ධර්මයේ සම්බන්ධංගේ දිනු කිරීමට බලාපොරොත්තු වන යෝග්‍ය අවශ්‍යය. ඉතා පිළිසුදු සිටින්නට ඕන. සමාගයේ ශරීරය, සමාගයේ ඇඳුම් පැළඳුම්, සමාසිතන ස්ථානය. මේ සියල්ලම පිළිස්සල සම්බන්ධය වෙනවා. එවිට ධම්මයේ සංගොඩ්ඩාගේ දිනන වීමට ඒ උපකාරණ බව අනුභව දක්වනවා. ඊළඟ කාරණාවට වැඩි ප්‍රයෝජනවත් ඉන්ද්‍රිය සමතාවය ඇති කර ගන්නට ඕන. ඉන්ද්‍රිය සමතාවය කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන්ගේ සමභාවය. විශේෂයෙන්ම සද්ධා ප්‍රඥා දෙකේ විරිය සමාධිය යන අංග දෙකේ සමතාවයක් පවත්වා ගන්නට ඕනේ ධර්මයේ සම්බුද්ධයන්ගේ ජීවන කර ගැනීම. මේ කරුණු දෙක ධර්මයේ සම්බුද්ධයන්ගේ ජීවන කර ගැනීමට ඈතින් උපකාර වන කරුණු දෙකක්. සමීපවම උපකාර වන තව කරුණු දෙකක් දක්වා තිබෙනවා. පරිපූර්ණ කතාව කියන එක. විමසන්නට ඕනේ. විමසා දැනගන්නට ඕනේ. විශේෂයෙන්ම ගැඹුරු ධර්ම කරුණු පිළිබඳව. ඔය ස්කන්ධ 18 ආයතන වෙන ධර්මයන් පිළිබඳව විමසා නැත්නම් කියනවා බලා දැනගැනීම තුළින් මේ ධර්මයේ සම්බුද්ධණය දිනු කරගත හැකි බව දක්වා තිබෙනවා. ඊළඟ එක ධම්මේර ඥානසාරය පත්‍යය සම්පතාව කියලායි දක්වා තිබෙන්නේ. ගැඹුරු ඥානය පිළිබඳ ප්‍රත්‍යක්ෂාවක්. මේකේට වඩා සුදුසුන්නේ ගම්බීර ධර්ම පත්‍යක්ෂතාව කියලා කියනවා නම් ගැඹුරු ධම්ම පත්‍යක්ෂා කියනවා. මේ ස්කන්ධ ධාතුන් පිළිබඳව ආයතන පිළිබඳව නාම රූප පිළිබඳව පටිච්ච සම්පදාන ධර්මයන් පිළිබඳව මේ ආදී ගැඹුරු ගම්බිරෝ ධර්මයන් පිළිබඳව නුවණින් විමස විස්සා බැලීමක් කරනවා නම් ඒ තුළින් ධම්මවිච සම්බුද්ධාලයේ කෙනෙකුට දියුණු කර ගන්නට පුළුවන් වෙනවා විශේෂයෙන්ම අප ඊයසනසවාදා මේ ඇසීමට සැලැස්සුවා මෛත්‍රී භාවනාව විදර්ශනාවට ලබන ආකාරයේ සම්බන්ධ දේශනාව නැවත වරක් ඒ දේශනාව හරියට අවබෝධ කරගත්තාම එයින් අත්දැකීම බොහෝ දුරටම සමානවත් වන නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට තරම් ධම්මවිචේ සම්බොධ්‍යංගයේ නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට තරම් සමත් වන ආකාරයෙන් ඒ තුළින් කෙනෙකුට ජීවන කරගන්නට පුළුවන් වෙනවා. ඒ සඳහායි අපි දේශනාව නැවත මෙයට ඇසීමට සැලැස්සේ. ඊට අමතරව මේ තව තවත් තව තවත් මේ ධම්මයේ සම්බොධ්‍යංගේ ගුණ කරගෙනම උත්සාහ ගන්න ඕන. විශේෂයෙන්ම පොත්පත් වලින් සේවා අසා දැනගත් කරුණු තුළින් ඇති කර ගන්නා ධම්මයේ සම්බොධ්‍යංගේ නෙවේ මානම් අගය කරන්නේ භාවනාව තුළින්ම විදර්ශනා ඥාන සිත තුළින් මතුවීම තුළින් ඇති වෙන ධම්මයේ සම්බොධ්‍යංගය. ඒ ධම්මයේ සංබොධ්‍යංගය තුළින් තමයි මේ භාවනා අධ්‍යයනය තුළින් සමනය කෙනෙකුට නිවන අවබෝධ කර හැකි වන්නේ. ඒ 16 කෝ කර්ම පිළිබඳ කර්ම නැවත මතක් වෙනවා. ඊළඟට කාරණාවෙන් බුදු පියාණන් වහන්සේ වදාළේ මෙත් සූත්‍රයේ විරිය සම්බොධ්ධංගය. මුදිතා සංගතං විරිය සම්බොධ්ධංගම භාවයේදී විවේක නිශ්චිතං, විහාර නිශ්චිතං, නිරෝධ නිශ්චිතං උත්සබ්බ පරිණාමෝ. මුදිතා සංගතෝ මේ විරිය සම්බොධ්ධංගය විවේක නිශ්චිතං විවේකේ නිශ්චය කරගෙන විරාග නිසිතං විරාග නිස්සය කරගෙන නිරෝධ නිසිතං නිරෝධ නිස්සය කරගෙන වස්තබ්බ පරිණාමය සියල්ල වචනවලින් ප්‍රබලන කළ යුතු වෙනවා. මේකේ මේකට මතක් වෙන්න ඕන අපි කලින් විවේක නිස්සය, විරාග නිස්සය, නිරෝධ නිස්සය, පටිච්චසමුප්පාදය කියන කරුණාවල විස්තරයක් කළ බව ඒ කරුණ මේ ඉදිරියේ කියන බබන සෑම ධර්ම වර්ධන ධර්මයකටම එකසේම අදාළ වෙනවා. මෙලෙස සම්බොධ්‍යන්නේ ඇති කිරීමට උත්සාහ ගන්න යෝගාවචරය විසින් විශේෂයෙන්ම සංස්කාරක දුක් හේතුන් බඳව කර්මන්තරතෝ වෙන සාතිදීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මේ සංස්කාරය අනන්ත ප්‍රමාණ කාලයක් තිස්සේ දුක් වෙනින්දා දුක් වෙනින්දා මේ සත්‍යයන් ලෙසින් පැමිණෙන්නේ බොහෝ විට සතර කාලයයි දුක් වෙනින්නේ. ඒ ඉවෙනින් සැනසීමක් කෙනෙකුට ලැබීමට නැහැකනවා නම් අදුම වශයෙන් සෝවාන් ඵලයේ වස්තාවක් කිරීමට කෙනෙක් අපෝසත් වෙනවා නම් නැවතත් ඒ සංසාර දුක්ඛයට වැටෙන එක වළක්වන්නට කිසිමකට හැකියාවක් නැහැ. මෙවැනි මහා දුක්ඛස්කන්ධයක් අපි අපේ සංසාරයේ අත්දැක්කා මේ දුක නැවත නැවත නිදින්නේ නැතුව මේ දුකෙන් අත් මිදීම සාක්ෂාත් කිරීම සඳහා අප උත්සාහගත යුතුයි කියන හැඟීම අවංකවම ඇතිවන තෙක්ම ඒ අපාය බය ආදී වෙන නැවත නැවත සිහිපත් කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ තමතර විරේ සම්බන්ධයෙන් දිනු කර ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරය විසින් ඒ නිර්විය සහිත නිර්වියවත් කල්පා ප්‍රදානයන සේවා අසාධන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සතර සම්මප්පදාන වීර්යයන් ගැන නැවත නැවත සිහිපත් කිරීම. වීර්යය අදකෝ ඒ අතීතයේ සිට රහතන් වහන්සේලා මේ සැලසෙන කතා නැවත නැවත සිහිපත් කිරීම තුළ කෙනෙකුට වීර්ය කර්මද්දරට හොයති කර ගන්නට පුළුවන් වෙනවා. මේ ධම්මතරවල් කලින් කියපු කර්ම තුනක් ඉතාමත් අවශ්‍යයි. වීර්යය අඩු කුසීත පුද්ගල පණවන්නේ නැත්නම් කුසීත පුද්ගලයන්ගේ ඈත් ගන්නට ඕන. ආරණ්‍ය විද්‍ය පුද්ගලය සේවනස අරමෝ වීර්යය පුද්ගලයන් සේවනය කරන්නට ඕන. ඒ තමතර සද දෙමොත්තා වීර්යයට පිළිම සඳහා සිතේ නැඹුරු භාවයක් තිබෙන්නට ඕන. මෙලෙස මේ කරුණ ටික ළඟ කරගත් කෙනෙකුට වීර්ය සම්බද්ධාවේ දිනු කර ගැනීමට උපකාර වෙනවා. වීර්යය කියන්නේ මෙතන වීර්ය සම්බද්ධාවේ කියලා වදාළේ සම්මා වායාම කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. ඒදී ඊයේ වශයෙන් දක්වන්නේ උපන් කුසල දිනු කර ගැනීමටත් නෝපන් කුසල නැති කර ගැනීමටත් දරන ලබන උත්සාහය කාර්යයෙන් අනිත් අතින් තමා තුළ මෙතෙක් නෝපන් අකුසල ධර්මයන් නිරතවීම සඳහා උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ගන්න ලබන උත්සාහය යම් කිසි යෝගාවචරයකට මේ මුදිතාවෝපාද භාවනාවක් තුළින් චිත්ත ඒකාග්‍රතාවය සිටේ සමාහිත භාවයක් මේ දක්වා ඇති කර ගැනීමට නැති වී ඇතනම් ඒක නෝකන්ත සදානයක් ඒ සඳහා උත්සාහ ගැනීමේදී ඒ නෝකන්ත සදානය උපදානය සඳහා උත්සාහ ගැනීමේදී මේ සම්බොධ්ධංගය සම්බන්ධව වැඩෙනවා යම් කිසි කෙනෙකුට පළවෙනි ධ්‍යානසිත ඇති කර ගැනීමට නැතුව වන මේ භාවනාව තුළ මේක නෝකන්ත සදානයක් ඒ වගේම පළවෙනි ධ්‍යාන උපදවාගත් කෙනෙකුට දෙවන ධ්‍යානය හා ඒක එහා ඇති සියලුම ධ්‍යාන සමපත් නූපන්න කුසල ධර්මයි. මේවා උපදීන සඳහා යම් කිසි උත්සාහයක් කෙනෙක් ගන්නා විට ඔහුගේ සිත තුළ සමමාව ආයාමය විදේ සම්පොඥංගේ වැඩෙනවා. කුසල පැත්තෙන් එසේ සමකල්පයෙන් කතා කරන විට එසේ අපිට ප්‍රකාශ කරන්නට පුළුවන් විපස්සනා වශයෙන් කතා කරන විට මේ දක්වා සෝවාන් ඵලයේ නූපත් උපදවාගෙන නැති කෙනෙකුට ඒක නූපන්න කුසල ධර්මයක්. සෝවාන් උපනකොට මේ වෙන මාර්ගඵල සඳහා ගැනීමට නැහැතු වූවා නම් ඒවා නෝපන කුසල ධර්ම. අපසල පැත්තෙන් කතා කරන විට මේ දක්වා සමාගයේ සිතසල භාවනා කරන කාලේ පරිච්ඡේදය තුළදී කාමච්ඡන්ද ව්‍යාපාදී ව්‍යාපාදාදී නිවන් ධර්මයන් මතේනවා නම් ඒවා යටතටගෙන ඒවා ඉවත් කරගෙන භාවනාවේ නිරතවන්න තෝරන්නේ යම්පන් අපසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහයක් ගත යුතු වෙනවා. ඇති වෙන ඇති වෙන කාමච්ඡන්ද ආදී අපිට ධර්මයන් නැතුව විදර්ශනායක සිටින් දැකලා සිටින් ඈත් කරගන්න ඕන ඒක මෙනෙහි කිරීමකින් ඔහු අනිත්‍යය වශයෙන් සම්ලක්ෂණය කිරීම තුළින් මෙලෙස ඒ උපන් අපසල් ධර්මයන් ප්‍රහාණය කිරීමට උත්සාහයක් අන්ත යෝගාවචයක් යෝගාවචයේ විශේෂයෙන් ගනු ලබන විට ඒදී ඔහුගේ සිත තුළ මේ සම්මා වායාමයේ නැත්නම් විරිය සංගොඩ්ඩන්ගේ දිනනවා නෝපන අපසල් ධර්ම නෝපදීන සඳහා ගන්න ලබන උත්සාහය කියන්නේ මේ ජීවිතයේදී අනාගතයේදී ඇතිවීමට ඇති අනන්ත ප්‍රමාණ අකුසල ධර්මයන් ඇති කරගැනීමේ හේතුකාමත වූ අනුසේ ධර්මයන්ට හානිය කිරීම සඳහා ගන්න ලබන උත්සාහයයි. පාමරාගන්සේ පටිඝ අනුසේ වෙන අනුසේ ධර්මයන් නැවත නූපදින මෙලෙසින්ම මුලින්ම පුතා දැනීමට යම් කෙනෙක් යම් කෙනෙකුගේ උත්සාහ කරනවා නම් ඒකත් සම්මා වායාමයක්. එනිසා මේ විදේ සම්බොධ්‍යංගයේ දිනු කිරීමට බලාපොරොත්තු වන යෝගාවචාරයෙන් සමාජ තුළ මේ දක්වා ඉදදී නැති කුසල ධර්මයන් ගැන සිහිපත් කරලා ඒවා උපදවා ගැනීම සඳහා බලවත්ව දෝදෝ වේගයක් පිටකර ගන්න ඕන. උපන්නා කුසල ධර්මයන් සමාගමේ සිත තුළ නිතර නිතර මතුවන කුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට එලෙසින්ම සංවර්ධන සංවර්ධන අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම මුළුමනින් මුලින් පිටා දැමීමට උත්සාහවන්නට ඕනේ ඇතේ කටයුතු කරන විට මේකේ සම්බුද්ධාංගයේ ජීවන කරගන්නට කෙනෙකුට පුළුවන් වෙනවා. මේ මේක සම්බුද්ධාංගයට බහල සාසනයේ මේකෙන් සිතන විරාග නිසිතන නිරෝධය සම්වත්තන පරිණාමය අර විවේකයේ මුක්තය කරගෙනමයි කායමේ සංකිට විවේකයන් සහ උපදීයේ සංකිටෝමයි ඊට අමතරව වැඩගත් වන්නේ විරාග නිසිතන විරාගයෙන් යුතුව සමාධිය සිත තුළ මේ වෙන විට විවිධ සම්පජන්යේ වැඩි දියුණු වී ඇතනම් සමාධියේ ඉන්ද්‍රිය බොහෝ හොඳට බොහොම හොඳට දැනෙන ක්‍රියාත්මක වෙනවා නම් නැත්නම් වෙනත් භාවනාවට අදාළ වූ දහම කරුණු අවශ්‍ය වන කරුණු සමාගයේ සංස්ථානය තුළ අභිවර්ධනය වෙනවා නම් ඒවා දැකලා කෙනෙකුගේ සිත තුළ මමායනය කිරීමක් ඇතිවන්නට පුළුවන්. ඒක අගය කිරීමක් ඇති කරගෙන ඇතිවන්නට පුළුවන්. මේගොල්ලෝ කවර ධර්මයක් වුණත් රාගයෙන් නැත්නම් දැනීමකින් ඇලේ ඇලෙන්නට සුදුසුකම් නෙවෙයි විරාගයට නොඇලීමට සුදුසු වන ධර්ම බව අවබෝධ වන්නට ඕන විරාගය නිශ්චිත විරාගය නිශ්චය කරගෙනම මේ විදිහට සම්බොධ්ජංගය භාවිතා කරලා නිරෝධනයේ සිතන්නේ මේ නිරුද්ධ වී යන ධර්මය බව දැක දැකමයි භාවනා කළ යුත්තේ. දැන් කියනවා මේ විදිහේ භාවනාව නතර කරනකොට මේ නිරුද්ධ වී යනවා. ඇති වෙන ඇති වෙන ස්වභාවයක් වාස්තාම මේ වේතු ගමන නිරුද්ධ වී යනවා. ඒ නිරුද්ධ වී යාම අනිත්‍ය තුලින් කෙනෙකුට දකින්නට පුළුවන් නම් එනිදී නිරෝධනයේ සිතන නිරේ සම්බන්ධංගම භාවනාවේ කියන කොටස උත්සන්න කරනවා වෙනවා. ඊට අමතරව සම්පන්නාන සියල්ලම අතහැරගෙන අතහැරගෙන මේ භාවනාවේ නිරතවන්නට ඕනේ. නිරුවේ වුණත් උපාදාන ක්‍රේත ධර්මයක් නෙවෙයි, ග්‍රහණය ක්‍රේත ධර්මයක් නෙවෙයි. සෑම ධර්මයක්ම අතහැරගෙන භාවනාවේ නිරතවන්නට ඕන. මේක න්‍යායයට මතක් වන්නට ඕන මේ අවස්ථාවේදී මේ විවේක නිසිතන්, විරාග නිසිතන්, නිරෝධ නිසිතන්, වස්තබ්බ පඤ්ඤාණන් කියන කොටස් වලින් අර පස්සෝතු කොටස් තුනේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මේ සත් සංපස්සනා ධර්මයන් වැඩෙන ආකාරයෙන් භාවනාව කළ යුතු බවයි. ඒක දැක්වූ ආකාරය තමයි මෙලෙසින් බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයකින් වදාළා තිබෙනවා. විරාග නිසිතන් කියන්නේ විරාගානුපස්සනා වැඩෙන ආකාරයෙන් කවර භාවනාවක් හෝ කළ යුතුයි. විරාගානුපස්සනා වැඩිවීමට නම් අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දැකම එක නිත්‍ය නොවේ කියලා විරාගයක් ඇතිවන්නට ඕනේ. දුක්ඛයේ දුක් වශයෙන් අවබෝධයෙන් මේක දුකක් නෙවෙයි නොවේ කියන අවබෝධය තුළින් විරාගයක් සිත තුළ දැනවන්නට ඕන. අනාත්මයේ අනාත්ම වශයෙන් අවබෝධයෙන් මේක මගේ ධර්මයක් හෝ ආත්මීය ධර්මයක් නොවන අවබෝධය තුළින් සමාගයේ සිටේ යම් කිසි විරාගයක් දැනවන්නට ඕන. මෙතේ මේ අනිත්‍ය දුක්ඛ වනාත්ම ස්වરૂපය අවබෝධය මේවා කලකිරියුතු ධර්මයේ කියන හැඟීම තුළින් නිස්සීදාවක් සිත තුළ පහළවන්නට ඕන. ඊට පස්සේ නිරාමයේ දැනසවන්නේ මේ කර්ම තුළින් නිරාමයේ මතවන්නේ අනිත්‍යානුපස්සනාව තුළින් දුක්ඛානුපස්සනාව තුළින් අනාත්මානුපස්සනාව තුළින් සහ මේ විදානුපස්සනාව තුළින් මේ විදාගානුපස්සනාව තව තවත් දියුණු කරගන්න පුළුවන් වෙනවා මේ විදාගානුපස්සනාව ඊට පස්සේ නිරෝධ නිසිතන් කියන්නේ නිරෝධානුපස්සනාව වස්සග්ග පරිණාමයෙන් කියන්නේ පටිච්චසමුප්පාදානුපස්සනාව කියන කොටස මේ ඇත්ත මේ සත්සංපස්සනා පිළිබඳ මේක කලින් අප සීක වාරයන් දේශනා පවත්වලා තිබෙන ඒක නිසා නැවත ඒවා සේපත් කිරීම අවශ්‍ය නැහැ. මේ ඇයිද දැන් කල්පනා වන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේ මුදිතා සහගත භාවනාවත් සත්‍ය සම්පත්ත බොද්ධංග ධර්මයන් වැඩෙන ආකාරයෙන් ප්‍රගුණ කරන්නට ඒ කියන්නේ මේ සත්සංපස්නාවන් වැඩෙන ආකාරයෙන් බොද්ධංග ධර්මයන් ප්‍රගුණ කළේසින් කියා දැක්වීමක් බව. එම නිසා මේ අනුපස්සනා හතම වැඩෙන ආකාරයෙන් කවර භාවනාවක් කළා භාවනා කිරීම තුළින් තමයි ඒකේ සත්සම්පස්නා ගැනීම තුළින් තමයි කෙනෙකුට නිවන සාක්ෂාත් කිරීමට පහසු වන්නේ. ඊළඟට කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකේ සම්බොධ්‍යංගය. මුදිතා සහගතම් වේති සම්බොධ්‍යංගං භාවේ තේජීවේක නිස්සං විරාවණ නිස්සං නිරෝධ නිස්සං වත්සබ්ද පරිණාමේ. මුදිතා සහගතෝ මේ වේති සම්බොධ්‍යංගය දිනු කරගන්නා අර කලින් කියපු විවේකේ විරාගයේ නිරෝධයේ නිස්සය කරගෙනම ඒ වගේම සියල්ලම අතහරින්නෙම මේකේ මේ ප්‍රීති සම්පෝඥන්නේ දිනු වීමට හේතු වෙන කර්ම කේත්‍රයක්ම අටකතාව දක්වා තිබෙනවා. ඒ අර කලින්ම කියපු කර්ම තුන ඉතාමත්ම අවශ්‍ය කර්ම තුනක්. ඒ කියන්නේ ලෝක පුද්ගල පරිවර්ජන සහ හිත තුළ කිසිම ප්‍රීතියක් නැති නිකන් නරණ පුද්ගලයන් ගැන සිත ඈත් වී සිටීම තමයි ඉතාම සුදුසු. අර සිංහල ගැන කතාවක් තියෙන අනිත්යෙන් පුද්ගලෙක් නරම පුද්ගලෙක් නෙවෙයි පුද්ගලයන් නැස්වන්නට ඕන. මේ තාමතර තීක්ෂණ සම්පෝඥාගේ දිනු කරන ලබන නැත්නම් තීක්ෂණ සම්පෝඥාගේ දිනු කර ඇති පුද්ගලයන් අසු කරන්නට ඕන. තීක්ෂ සම්පෝඥාගේ දිනු කර ගත යුතුය කියන සිතේ නැඹුරු භාවයක් තිබෙන්නට ඕන. ඒ නැඹුරු භාවය ඇති වීම සඳහා බුදුමජා බුදු පියාණන් වහන්සේ වදාළ පාඩයක් මේ අතුමා ප්‍රකාශ කරනවා. තීක්ෂණ මනස් කාය උපසම්බතේ පස්සද්ධකාරය සුඛං වේදේති සුඛිනෝදෙත්තා සමාධියති මෙලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා තීතුමස්ස කාය පස්සම්බතේ තීතුමස්සෝ මනසක් ඇති කෙනෙකුට මේ කයේ පස්සම්බතේ පස්සද්ධිය සංසිඳීම ඇති වෙනවා පස්සද්ධ කාය සුඛං වේදේති කයේ සංසිඳීම තුළින් සුඛයක් අත්දකිනවා සුඛිනෝ චිත්ත සමාධියේ සුඛයෙන් තමයි සිත සමාධිමත් භාවයට පත් කරන්නේ ඒ සමාධිය තුළින් තමයි යථාභූත සම්පජාන කියත් පිටකින් දකින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ කරන්නේ නිවන සාක්ෂාත් කරන්නේ. එනිසා මේ සෑම ධර්මයකටම උපකාර වන මූලික වශයෙන් අතට දෙන ධර්මයක් තමයි ප්‍රීතිය. ප්‍රීති මනස් පාරමපස්සන්දති. කයේ සංසිඳීම සඳහා ප්‍රීතිය අවශ්‍යමයි. පස්සද්ධතාවයට සංවේදීතියේ කය සංසිඳීම තුළින් ඔයසකේ අත්දකින්න සුඛිනව චිත්තං සමාධිය කියන පස්සද්ධි භාවයෙන් සුඛින විදු සිතකටයි සිත සමාධිය අරමුණ වන්නේ නැත්නම් සිත සමාධියටපත් කරන්නේ එම නිසා මේ පිළිසින් සම්බොධ්ධානය දිනු කර ගැනීමට යෝගාභ්‍යාසයෙන් උත්සාහ ගත යුතු වෙනවා විශේෂයෙන්ම පිළිසිනට පටන් ගන්න බලන්නේ අරතිය නැත්නම් සතියට පටන් ගන්න කියන එකයි අර කියන්නේ ප්‍රීතියට ප්‍රතිවිරුද්ධ උදාහරණය. භාවනා කරන්නට එපා වෙනවා. නැත්නම් හිතේ සතුටක් නැති යනවා කිසිම හස්යක් නැති නීල ස්වභාවයක් බවට භාවනාවපත් වෙනා ඒකට භාවනා ආධිමන් කරගන්නට බෑ. භාවනාව රසවත් වන්නට නම් මේ සීති සම්බොධ්‍යන්නේ බොහෝ දුරට කෙනෙක් විශේෂිත ප්‍රදීනවන්න ඕනේ. මේ සීති සම්බොධ්‍යන්නේ දුර කර ගැනීමට උපකාර වන කරුණු හතරක් ප්‍රධාන කරුණු හතරක් අටවව දක්වා තියෙනවා. ඒක වැදගත් කරුණු හතරක්. පළවෙනි එක තමයි මේ සමාස ප්‍රිය වූ අනිත භෝජන සේවනතා ප්‍රණීත වූ භෝජනයක් අනුභව කරන්නට ඕන. මේ සීත සම්ප්‍රදාය ඇති කර ගැනීමට. ඒ කියන්නේ පණිවිඩ භෝජන සප්පායය අවශ්‍ය වෙන පස්සක්දී සම්බොජ්ජංගය ඇති කර ගැනීමට. මේ සම්බොජ්ජංගය ඇති කර ගැනීමට නම් ඒ දක්වා තිබෙන්නේ මේ බුද්ධහනස ධම්මානස සංඝානස කියාගේ අනුස්සති භාවනාවන් වඩන්නේ. ඊට අමතරව තමා මේකට ප්‍රීතියට පත්වන යම් කිසි ධම්ම කොටසක් ඇතනම් යම් කිසි සූත්‍රයක් හෝ ඇතනම් මේ සූත්‍ර සංඥාන කරන්නේ ධම්ම කොටස් නැවත නැවත විමසන්නේ කියලා. එතකොට යම් කිසි කෙනෙකු යෝගාවචිතේ සම්බන්ධයෙන් ඇති කර ගැනීමට අවශ්‍ය වෙනවා නම් අර බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වෙන භවනාවක් තුනේ සමාගයේ සිට ඉතාමත් ප්‍රීතියට බස්සන කොටස අරගෙන ඒ කොටසම නැවත නැවත නැවත නැවත භාවිතා කරන්නට ඕන. උදාහරණයකට අපි හිතමු බුදු ගුණ භවනා කරන කෙනෙකුට සම්මා සම්බුද්ධෝ කියන වචනය නැවත නැවත භවනාවට යොමු කරනකොට ඉතාමත් අදබල ධිරාන්ත ප්‍රීතියක් ඇති වෙනවා නම් ඒ ගුණයම නැවත නැවත සිහිපත් කරන්නට ඕන. මේ විදිහට මේ බුදු ගුණාදී අනුස්සති භාවනාවක් කිරීම සහ ඊට අමතරව ඒ හේතු සම්බොධ්‍යංගයේ සිත තුළ දැනසන ආකාරයේ යම් කිසි සූත්‍රයක් යම් කිසි පාඩයක් නැත්නම් ඒවා නැවත නැවත සිහිපත් කිරීම ඒකමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඊට අමතරව මේ භාවනාව කිරීම ප්‍රථමයෙන්ම තමාගේ මේ දක්වා ළඟා ඇති ජීවනය ගැන සිතා කෙනෙකුට තීකේ සාමාන්‍ය පීඩයක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. මේ දක්වා මේ අයගේ සිත සමාධිමත් කර ගැනීමට නොහැකි මේ සිදී දැන් සිට සමාධිමත් කරගන්නට පුළුවන් වූවා නම් මේ දක්වා මේ ආයේ පිටතල සතිය දිනු නොවේ සිදී දැන් සතිය දිනු නොවේ තිබෙනවා නම් මේ ආදී කරුණු ගැන සිහිපත් කරන සමාධියේ මේ දක්වා ලබාගත දිනු ගැන සිතල සිත සකටට සිත සමද ස්වභාවයට පත් කරගන්නට පුළුවන් මේ අනුසක්ඛෝ පස්සන් බරලා නිතරම අසරලවල නිරත වී සිටිනවා. අපි ඒ නැහැලා මේ නිවන් මඟ ගමන් කරන භාවනා මාර්ගයේ නියැලී සිටිනවා කියලා කෙනෙකුට ඕලානික වශයෙන් සිත සතුටට පත් කර ගන්නට පුළුවන්. සමාගයේ සීලය ගැන සිහිපත් කරන්නට පුළුවන්. අපි පංච සීලය ආරක්ෂා කරනවා. මෙතෙක් කල මේ පංච සීලය මම නිරතුරුවම ආරක්ෂා කළා කියලා යම් කිසි ලෝභාවතේකට සැනසෙන්නට පුළුවන් නම් ඒ තුළින් ඇත්ත වශයෙන්ම එලාමක පිළිගන්න වෙනවා. සමාධි මේ දක්වා සමාධිය දිනු කරගෙන යන්න නැතුන මගේ පිට දැන් තරමක් දුරට ඔසිත එකම භාවයෙන් පත් කරගන්න පුළුවන් මගේ සමාධිය හදයි කියලා කෙනෙකුට සිතා ඒක නැස්සට ගන්න පුළුවන් සමානට කලින් කරන ලද දේශනා තේරුම් නැහැ වෙන්නේ ගැඹුරු අදහස් ගැඹුරු ධර්ම දේශනා අවබෝධ කරගන්න නැහැ වුණා. මට දැන් දැන් මේ ගැඹුරු ධර්මයන් අවබෝධ වෙනවා. මගේ ප්‍රඥාව දින වෙනවා කියලා හිතලා කෙනෙකුට සතුටු වෙන්නත් පුළුවන්. දැන් මා මේ දක්වා මෙතෙක් භවනා කරලා මම නිවන මේ භූතේ අත්දැක්කත් නොදැක්කත් ඒකාන්ත වශයෙන්ම මේ භාවනාව තුළින් මම කවදා හෝ දවසට නිවනටපත් වෙනවා නිවනට සමීප වෙනවා මේ භාවනාව තුළින් කියලා සිතා කෙනෙකුට සතුට ඇති කරගන්නත් පුළුවන් දේශය දැනට කරගන්නත් පුළුවන් සමාගයේ සුතසල මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් තමයි නොදැනුවත් වූවාගේ දැන් අභිවර්ධනය වී තිබෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම දැන් ගමන් කරනවා. මගේ සංස්කාරය තුළ ආර්ය අෂ්ටාංග මාර්ග දිනු වී තිබෙනවා. මේ ආදී වශයෙන් සිහිපත් කරන විට කෙනෙකුගේ සිතට ප්‍රීතියක් ඇති කර ගන්නට පුළුවන් වෙනවා. යම් කිසි කෙනෙක් ධ්‍යාන සම්පතක් ලබා දෙනවා නම් ඒ දැන සිටීම නැත්නම් සෝවාන් ආදී ඵලයක් ලබාගෙන සිටිනවා නම් ඒ ගැන සිතා කෙනෙකුට නිර්ආමිත නිකාමක තරපේටයක් එක කරගන්න පුළුවන් වෙනවා. අඳුම වශයෙන් සෝවාන් කෙනෙකුටවත් අන්නේ මම සතර පායෙන් නිදලා ඉන්නේ කවදාවත් මම දුක තීතනකට උපදින්නේ ඒ කාන්ත වශයෙන්ම නෝරදානවා සමත් පණින කරනවා මහත්ක් ඇතුළත මේ දුක සංසාර දුක නේද මේක වශයෙන්ම තලවල කරනවා මේ ආදී වශයෙන් කෙනෙකුට ආවන් කොහොමද සිතන්නත් පුළුවන් නම් ඒ තුළින් ඒ කාන්තේම ලක්ෂණයක් දැනට කරගන්නත් පුළුවන් මේ ප්‍රීතිය ඇත්ත වශයෙන්ම ඕලාරික වශයෙන් ඇතිවන ධර්ම භාවනාවට පෙරාසෝ ඇති කරගත හැකි ධර්මයක්. ඒ ප්‍රීතියෙන් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ භාවනාව තුළින්ම ඉරාමිත ජනිත වෙන නිරායාසයෙන් ජනිත වෙන ප්‍රීතියයි. ඒ ප්‍රීතිය තමයි සම්බොජ්ජංග ධර්මයක් වශයෙන් ගැනීම වන්නේ. ඒ ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩිම තර කලින් සිත සබසා ගැනීම බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට භාවනාව තුළින් මේ ප්‍රේත සම්බුද්ධාලය ඇති වෙනවා කොටල් ආකාර දෙකකින්. එකක් තමයි සංත වශයෙන් තේතිය දිනවීම, අනිත් එක තමයි විපස්සනා වශයෙන් තේත සම්බුද්ධාලය දින වීම. සමත වශයෙන් ප්‍රේත සම්බුද්ධාලය දින කරන ලෝකාවචරයෙන් ඒ මුදිතා භාවනාව දැන් අපි ආරම්භණය වශයෙන් ගන්න. මේ මුදිතා භාවනාව නැවත නැවත ප්‍රබල කළ යුතු වෙනවා. අර පළවෙනි ධ්‍යානය සහ දෙවෙනි ධ්‍යානය උපදවා ගන්නාට ඒ පළවෙනි ධ්‍යානයේ ප්‍රීතිය තිබෙනවා දෙවන ධ්‍යානයේ ප්‍රීතිය තිබෙනවා සමත වශයෙන් ඒතේ පළවෙනි දෙවන ධ්‍යානයේ දක්වා ප්‍රීතිය එන උපදවා ගන්නට එනකොට පුළුවන් නම් ඒ තුන ප්‍රීති සම්බොජ්ජංගේ ඕසේ දිනු කර ගන්නට පුළුවන් වෙනවා යම් කිසි යෝගාවචරයකට පළවෙනි දෙවන ධ්‍යාන තිබෙනවා නම් ඒ ධ්‍යානාංග ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රීති සම්බොජ්ජංගේ දිනු කර ගන්නට පුළුවන් ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ සිටපත් කරගන්න පුළුවන් දවස්වල සිටිනවා නම් ඒ ධ්‍යානෙට තේරුණාන 10ක් 15ක් වගේ ඊට පස්සේ ඉන්නකට වහාම මට ප්‍රීතිය පමණක් අද්දෙක දෙක මෙතෙක් කියලා සිටින දේවල් අධිෂ්ඨාන කොට ඒ පළවෙනි ධ්‍යානයේ තිබූ ප්‍රීති ධ්‍යානාංගයේ පමණක්ම ඇති කරගන්න මේ සිටින විට සමත වශයෙන් සිය සම්බුද්ධන් වේතනකට දියුණු කර ගන්නට පුළුවන්. දෙවන ධ්‍යානයට පිටපත් කර ගන්නට පුළුවන් නම් ඔහුටත් පුළුවන් එලෙසින්ම පිළිපදින්නට ඒ ඒගේ ඕගේ සිතුල සිය සම්බුද්ධන් වේතන වෙනවා. මේ සමත වශයෙන් කතා කරන විට සිය සම්බුද්ධන් වේතන ආකාරය. සාමාන්‍යයෙන් මුදිතා භාවනාවනේ ඊක්ෂාවට පටහැනි උදාහරණයක් මේ වෛරයට පටහැනි සෝදයට පටහැනි උදාහරණයක් මෙවැනි ඒ ශ්‍රේෂ්ඨ භවනාන ප්‍රතිවිරුද්ධ ධර්මයක් අපි නැවත නැවත ප්‍රගුණ කරන විට සම්බන්ධත හෝ සිත එකඟ වන එකඟ වන විට නිරාමිත ප්‍රීතියක් හේවා යාසන වාගේ කෙනෙක් මේ සිත තුළ ජනිතවන්නට පුළුවන්. හරියට ප්‍රමාණව කරන කෙනෙක් මේ සිත තුළ මේ මුදිතා භවනාව තුළින් මෙතක වශයෙන්ම මේ නිරාමිත ප්‍රීතියක් ජනිත වෙනවා. මේ භවනාව දිනු වෙනත දිනු වෙනත ඒ ප්‍රීතිය ක්‍රමෙන් දිනු වෙනවා. එනිසා එලෙස ප්‍රීති සම්බන්ධයෙන් දිනු කරගත යුතු වෙනවා. ඒ සමත වශයෙන් කතා කරන විට විපස්සනා වශයෙන් කතා කරන විට ඊට වඩා හාස් වශයෙන් විරුද්ධ ධර්මයක් කතා කරන්න පිළිවන්නේ. යතෝ යතෝ සම්මතේ සංදානන දෙයක් දැන ලබකීති පාමච්ඡන් නම සංතම් විදාන සංඛ්‍ය බුදුරජාණන් වහන්සේ වඩා ලබා සාරත්නයක් තිබෙනවා. යතෝ යතෝ සම්මතේ සංදානන දෙයක් දැන මේ පංචස්කන්ධයේ උදයන්ගේ ඇතිවීම සහ නැතිවීම යම් යම් ආකාරයකින් දෙනකොට දකින්නට පුළුවන් නම් භාවනාව තුළින් අත් දකින්නට පුළුවන් නම් ලබතින් කීතු කාමඥාන කාමඥාන ප්‍රීතියක් හා සිතේ ප්‍රමුදිත භාවයක් ඒ අවස්ථාවේදී අද්ද සුද්ධ කරනවා එතකොට යම් කිසි යෝගාවචරයකට මේ මුදිතා භාවනාව රූපවර භාවනාවක් වලින් සමාධියේ විදර්ශනාවට හරවමින් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ඇතිවීම සහ නැතිවීම බල බලා වාසය කරන්නට පුළුවන් නම් අන්න එහිදී සමුපේතකත නිරාමිත ප්‍රීතියක් දැනිට වෙනවා. ඒ නිරාමිත ප්‍රීතිය ඇත්ත වශයෙන්ම අර සමත වශයෙන් ලැබුණු නිරාමිත ප්‍රීතියට වඩා ගැඹුරුයි ඊට වඩා උසස්. මේ විදිහට ප්‍රීතිය ඇති වෙන ආකාරයෙන් කෙනෙක්ගේ භවනාව දිනු කර ගන්න උත්සාහ ගන්නා විට ඕකේ පිටතට ප්‍රීතිය දැනිට වෙනවා. සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන්. ප්‍රීතිය සම්බන්ධයක් වශයෙන් වැඩිවීමට නම් ඒ ප්‍රීති මාත්‍රයේ අත්දකදක භවනා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ ප්‍රීති සම්පජ්ජංගයක් වශයෙන් ප්‍රීතිය අත්දකින්නට බලාපොරොත්තු වන එක්කෙනා නැත්නම් ප්‍රීති සම්පජ්ජංගයේ දිනු කර ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරය මේ ප්‍රීතිය කියන යථාර්ථයේ යථාපරි අවබෝධ වන ආකාරයෙන් භාවනාව ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ අර කලින් කියන සත්සංපස්සනාවන් බැඳෙන ආකාරයෙන් ප්‍රීතිය අත්දකින්න. ප්‍රීතිය දිනු කරගන්න. විරාගයේ සිතා නිරෝධයේ සිතා අවස්ථග්ග පරිණාමයේ මුචිතාසාගතං හේතු සම්බොධ්‍යං භාවේති විවේකයේ නිස්සය කරගෙන විරාගයේ නිස්සය කරන නිරෝධයේ නිස්සය කරන සියල්ල අතහරින හේතු සම්බොධ්‍යංගේ මුචිතාසාගතෝ හේතු සම්බොධ්‍යංගේ භාවිත කර යුතු බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක මේ ප්‍රීතියක් විරාග නිස්සතං ඇලියක ධර්මයක් නෙවෙයි නැලියක ධර්මයක් බව තේරුම් අරගෙන විරාගාන පස්සනා වැඩි ආකාරයෙන් දියුණු කිරීම තුළින් පමණයි හේතු සම්බොධ්‍යංගේ වැඩෙන්නේ අර කලින් කියපාකාරයෙන් භවනා කරනකොට ප්‍රීතිය දියුණු වෙනවා නමුත් සම්පජ්ජංගයක් වශයෙන් නෙවෙයි. ප්‍රීතිය තියෙනවා. සම්පජ්ජංගයක් වශයෙන් දියුණු වීම නම් අර සත්සංපස්සනාවන් ඇති වෙන ආකාරයෙන් මේ ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වන තෝරන. විශේෂයෙන්ම නිරාමිත ප්‍රීතියක් ඇති වෙන තුර ඇති වෙන විට ලෝකාන්තයේ සිත තුළ ඒවා සියලු සුත්තිමත් භාවයක් නැත්නම් ඒ හා යම් කිසි සංහාවක් ඒකට බැඳෙන බැඳීමක් ඇලීමක් සිත තුළ දැනගන්නට පුළුවන්. මේ ඇලීම බැඳීම ඇතුළු ප්‍රීතිය අද්දක දක්වා සිටින විට පීතිය දිනවන්නට පුළුවන් නමුත් ඒක සම්බුද්ධමයේ දිනවන්නේ ඒක තුළින් විරාගාන ප්‍රශ්නාව දෙන්න මේ පීතියත් ඒකාන්තයෙන්ම අනිත්‍ය යන ධර්මයක් දැන් පීතිය තිබෙනවා සම්මෝධක නැවිතේ පීතිය දිහි යනවා සිත දෙයන්ට දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇතිවන විචක්ෂම අර සිත තුළ තිබුණු ප්‍රීතිය කඩාගෙන හැලෙනවා. දැන් භාවනා කරනවා ප්‍රීතිය යුතුව ඒ භාවනාව අතර ප්‍රණිතම ප්‍රීතිය නැති වෙනවා. අනිත්‍ය යන ධර්මයක් මේ ප්‍රීතිය. ඒ අනිත්‍ය යන ආකාරය දකිනවා. මේ ප්‍රීතිය දුක්ඛ ධර්මයක්. දැන් අපි මේ ප්‍රීතිය සැපයක් සැපයක් කියලා හිතාගෙන අමලාගෙන හිටියා. මේ ප්‍රීතිය දුක්ඛ ධර්මයක් වශයෙන් අවබෝධ වන්නට ඕන. පළවෙනිම දුක්ඛ ධර්මය තමයි මේ ප්‍රීතිය සංකතෝ ධර්මයක්. ඒ කියන්නේ හේතෙන් හතර හට ගන්නා වූ ධර්මයක්. අපේ නිරායාසයෙන් අපේ සිත තුළ ඇතිවන ධර්මයක් නෙවෙයි අප විසින්ම යම් ආකාරයකින් පිළිපැදිය යුතු නම් ප්‍රීතිය උපදවා ගැනීමට ඒ ආකාරයෙන් පිළිපැද ලබා ගත යුතු ධර්මයක් සංකතෝ ධර්මයක්. මේ සංකත දුක්ඛය කියලා ප්‍රේතේ පසුපසින් ඒ අනතරව ඒ එක්කම එනවා විපරිණාම දුක්ඛය ඒක කෙරෙනවා වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඒ විපරිණාම දුක්ඛයක් තියෙනවා මේ පීතියක් වශයෙන්ම සත්‍යයක් නෙවෙයි මේක දුක් දෙයක්. මොකද සංකත දුක්ඛය අත්‍යල් බඳගෙන විපරිණාම දුක්ඛය පසුපසින් එළවාගෙන එළවාගෙන එන නිසා. ඒ අනතරව මේ පීති සම්බොධ්‍යංගයේ කෙරෙන යම් කිසි සියුම් හෝ ඒක සම්බොධ්‍යානයේ කෙරෙහි සමාජයේ සිට තුළ යන සියුම් හොටන්ජක් නැත්නම් එළිමක් ආදියක් බැඳීමක් තිබෙනවා නම් ඒක ડોක්ටර් සමුදේ සත්‍ය වශයෙන් ආවෝදවන්නට ඕනේ. කවදාන්යක් කෙරෙන්නේ ඔපාත්මාව සංහාව අපි මේ තේටි සම්බොධ්ජන්ගේ උසස් ධර්මයක් වශයෙන් සැලකන්නේ. ජීවනට අවශ්‍ය වන ධර්මයක් වශයෙන් සැලකන්නේ. නමුත් ඒහා ඒ තේටි සම්බොධ්ජන්ගේ ඉතිරිව පවත්නාව යම් කියලීමක් යම් කියලීමක් සම්පූර්ණතාවක් නම් ඒක දුක් සංවේ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නට ඕන. එහෙමනම් මේ තේටිය ඇත්ත වශයෙන්ම සතුටක් දෙන දෙන දෙයක් නෙවෙයි. සිතට සතුටක් දෙනවා. සත්‍ය වශයෙන් මේ යකින් ක්‍රියාත්මක වන්නේ දුක් සත්‍ය. මේ බව අවබෝධ වෙමින් අවබෝධ වෙන තේටිය දිනු කරන කෙනෙකුගේ සිත තුළ තේටි සම්බොධ්ජන්ගේ ඇති වෙනවා. අර කලින් කියපු අනිත්‍ය දකිනවා නම් දපස්ව කියපු දුක්ඛයත් අවබෝධ කරගන්නවා. මේ තේක සම්බොජ්ජන්ගේ අනාත්ම සංස්කාර මාත්‍රය. ඒක තුළ ඇති වී යන නාම මාත්‍රයක් වෙනවා. අනිත්‍යව මේ තේක සම්බොජ්ජන්ගේ තුළ නැහැ. තේක සම්බොජ්ජන්ගේ අත්දකින්න සුද්ධලයක් නැහැ. සමාධිය සංසාරයේ තුළ තේක සහගතෝ නාම මාත්‍රයක් ඇති වෙලා නිරුද්ධ වෙන්නේ නැති කියන එක නයි. ඒ තේක අත්දකින්න සුද්ධලයක් නැහැ. තේක ඇති කරගන්නා සුද්ධලයක් නැහැ. ප්‍රීතිය ඇති නැති විදියට සතු ඒ සත්‍යයක් වශයෙන් ගෙනෙන්නට ශක්තිය සවන්නේ. එම නිසා මේ ප්‍රීතිය අනාත්ම වූ ධර්මයක්. මේ අනාත්ම භාවයත් අවබෝධ කරගෙන අවබෝධ කරගෙන යන ප්‍රීති සම්බන්ධයෙන් දිනු කරගත යුතු වන්නේ. එතකොට මේ ප්‍රීතිය ඵලසිරිය යුතු ධර්මයක් කියන එකත් අවබෝධ කරගත යුතු වෙනවා. අපි බොහෝ ඇලෙන කරන මේ ප්‍රීතියේ සුඛය මේ වේදනාව වේදනාව කියන එක අදහස් කළේ මේක වේදනාව නිදීම අදහස් කළේ. ඒ වේදනාව ඇත්ත වශයෙන්ම ඇලියට ධර්මයක් නෙවෙයි. ඒක නෙමෙයි ධර්මයක්. ඒක විරාමයේ හඳුන්වීමේ ධර්මයක්. මේ ප්‍රීතියකෙහි ඇලෙන්නේ සංස්කාර කෙරෙහි ඇලෙන්නේ සිටීම තුළින් නැවත නැවත සංස්කාර දුක්ඛේතම අපස්සනවා සතර දුකටම පස්සන ඉස්පත් වෙන විට කවදාවත් නිවන සැනසීම දක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේක කෙරෙහි යම් කිසි සුක්ෂමක් භාවයක් එළඹීමක් බැඳීමක් තිබෙනා නම් ඒක සංසාරයේ ගැටට ගැටලා තියෙන සංයෝජන ධර්මයක් වෙනවා මේක කෙරෙහි ඇලෙන යුතු ධර්මයක් නෙවෙයි මේක නොඇලෙන යුතු ධර්මයක් මේක සංස්කාර ධර්මයක් මේක නාම මාත්‍ර ධර්මයක් මේවා කෙරෙහි ඇලීම පවත්වා ගත යුතු නැහැ මේක අත අත්හැරිය යුතු ධර්මයක් අල්ලාගත යුතු ධර්මයක් නොවේ කියන අවබෝධය ඇති වෙන ආකාරයට භාවනාව භාවනාවේ සිත සකසා ගන්නට ඕන. අන්න එහිදී නිබ්බිදාන පස්නාව නිබ්බිදා ඇති වෙන කල පිළිම ඇති වෙනවා. මේ කියපෝ ඒ පීති පිළිබඳව ඇති යථාර්ථයේ අනිත්‍ය ස්වરૂපයේ දුක්ඛ ස්වરૂපයේ අනාත්ම ස්වરૂපයේ සහ මේ කල පිළිතු බව ඇති වෙන කල පිළිතු බව සිතට අවබෝධ වන විට මේක නැහැනේත ධර්මයක් වෙන අවබෝධය තුළ නිරාමාන පස්නාව සිත තුළ ජනිත වෙනවා. එනිසා තමයි අර මේක සම්පජානනම් භාවයේදී විරාලනේ සිතන කියන කොටස සම්පූර්ණත්වයට පත් ගන්න. මුදිතා කාලතෝ මේ සම්පජානයේ විරාලයේ නිශ්චය කරගෙනම භාවිතා කරනවා. එහෙම කරන විට ඊළඟ ප්‍රදාලිත ප්‍රදායන කරන කෙනෙකුගේ සිත තුළ ජනිතවන්නට පුළුවන් මේ සීටි අනිත්‍යතාවය ඒ අනිත්‍යතාවය තුළින් සීටි නිරෝධයක් දැකගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ප්‍රීතියක් වෙනවා ඊට පස්සේ නැති වෙන කියන්නේ සෝමාට පස්සෙ ආපස්සට හැරී බැලුවොත් එහෙම ඒ ප්‍රීතිය අධ්‍යක්ෂක පිටිපො කාලය ඇත්ත වශයෙන්ම සෝමනෝ තත්යකට පත් වීම කිසිවක් නැති ස්වરૂපයක් නිරුද්ධ භාවයට පත් වෙලා පහනක් වුණා තේමෙන්නේ මෙන්න මේ භවනා නිවනාසේ නිවිනු යන ඒකේ නිරෝධ වී යන ස්වરૂපේ යම් දෙයක් ගන්නට පුළුවන් නම් අන්න ඒ තේජ සම්පෝඥයේ භාවිතා කරන විට ඔහුගේ හේතු තුළ නිරෝධ නිසිතම් තේජ සම්පෝඥං ගන්න භාවයේදී නිරෝධයේ නිශ්චය කරන තේජ සම්පෝඥයේ භාවිතා කරනවා කියන කොටස සිත් තුළ වැඩෙනවා එනිසා ඒ නිරෝධානුපස්සනාවත් ඒ තුළින් ඇති වෙනවා ඒ කාණ්ඩතරව පොත්සබ්ද පරිණාමයෙන් තේජ සම්පෝඥං ගන්න භාවයේදී මතිසාකාගතෝ මේ ඒ සම්බුද්ධාමයේ සියල්ල අතහරින බව අතහරින්න භාවිතා කළේසේ වස්සංග පරිණාමය කියන්නේ අර කලින් කියපු අනුපස්සනාවේ අවසාන අනුපස්සනාව අනිච්ඡානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාව මුක්ඛිදානුපස්සනාව විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව කියන කොටසේ ඊට පලින් ප්‍රකාශන මේ කියන්නේ පටිච්චසමුප්පාදානුපස්සනාව සියල්ල අතහරිනවා ඒකේ පවා අතහරිනවා යම්කිසි සංස්කාර ධර්මයක් පිටට වැටුණා නම් ඒ ඇතිවන සංස්කාර ධර්මයේ තමාගේ ධර්මයක් නෙවෙයි චිත තුළ පහළ වී නැතිවීම යන නාම මාත්‍රයක් පමණයි. ඕක අල්ලන්නේ දෙයක් නෙවෙයි. මේ සංස්කාර අල්ලන්නට අල්ලන්නේ තව තවත් සතරේන නිමක්නවන්නට සිදෙනවා. සංස්කාර අතහැරලා අතහැරලා සියලුම සංස්කාර පිටින් විහිදෙන අවස්ථාව තමයි කෙනෙක්ගේ උපත දැනෙන ආරමුණ කරගන්නට පුළුවන් වන්නේ ඒ සංස්කාරගතපත්යක් නිකට කරගන්නට පුළුවන් වන්නේ. එම නිසා මේ තීක්ෂණ සම්බොද්ධංගය මේ ඇලෙන්නේ නැතුව ඒ ප්‍රේත සම්පඥානයේ කෙනෙක් ඇලීමක් නැතුව ඒකේ අනිත්‍යයක් දකිනේ ඒකේ ඇතිවෙන නිරෝධයක් දකිනේ ඒ ඇතිවෙන ප්‍රීතිය කෙනෙක් කිසිම බැඳීමක් නැතුව අසහනයෙන් අසහනයෙන් භාවනාව කරගෙන කරගෙන ඉදිරියට ඉදිරියට යනවා මේ විදිහට සත්සනපත්තා වැඩනාකාරයෙන් ප්‍රීතිය යම් කෙනෙකුගේ සිත තුළ ජනිත කර ගැනීමට යම් කිසි යෝගාවචේ සමත් වෙනවා නම් අන්න ඔහුගේ සිත තුළ ප්‍රීති සම්පඥානය දියුණු වෙනවා නැත්නම් ප්‍රීතිය පමණක් ඇති වෙනවා සමත වශයෙන් භාවනා කරන කෙනෙකුගේ සිත තුළ ප්‍රීතිය දිනුනා නම් ඒ සම්පූර්ණ අංගයක් වශයෙන් සම්පූර්ණ වශයෙන් දිරවන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් ප්‍රීතිය ජනිත වෙන ආකාරයට මේ අය කටයුතු කරන්න ඕන. බොහෝ දෙනෙක් ධර්ම දේශනා වල මේ අයට මතක තබා ගැනීම අපහසුතාවයේ තිබෙන නිසා අපි මේ දේශනාව මෙතන නම කරලා ඊට පසුතාවට ලබන සෙන්සාදා විචිත කොටස දේශනා කිරීමට අදහස් කරනවා. මේ දක්වා ප්‍රකාශ කළේ මේ මුදිතාසගතෝ මොකද විද්‍ය සම්පජන්ගේ භාවිතා කරන කෙනෙක් සම්පජන්ගේ භාවිතා කරන කෙනෙක් කියන කරුණ දෙක. විද්‍ය සම්පජන්ගේ භාවිතා කිරීමේදී ඒ සඳහා උපකාරයට ළඟට ලබා ගැනීම විදිහට කරුණු කීපයක් අපි ප්‍රකාශ කළා. ඊට අමතරව පින් සම්පජන්ගේ දිනු වීමට අවශ්‍ය වෙන කරුණු ටිකක්. ඒ විශේෂයෙන්ම බුද්ධානුස්සති ධම්මාන සංවාදිත කියන අනිත් භාවනාව සිහිපත් කිරීම ඊට අමතරව සමාධි ජීවිතයේ මේ දක්වා ලබා ඇති මේ ආධ්‍යාත්මික දිනුව ගැන සිතා සමාධිය, සීලය, සමාධිය, සමාධිය ආදී ආදී ගැන සිතා සිත සතුටටපත් කරගෙන ඉන්න. ඒකත් අමතරව සිත සමාහිත භාවයටපත් වීම තුළින් සිත සතුටටපත් කරගෙන යනවා. එසේ සතුටටපත් කරගෙන ඒ පිළිපිය අධ්‍යක්ෂක දක්වා සිටින විට සීල සම්පදන්නේ දිනු කර ගැනීමට අවශ්‍ය වන යෝගාවචරය විසින් ඒ අනිත්‍යනුපස්සනා දුක්ඛානුපස්සනා ආදී සත්‍යනුපස්සනාන් වැඩින ආකාරයෙන් සීතිය භාවනාවට ලැබීම කල යුතු බවයි අප මේ දීකේ දැක්කේ මේ දක්වා ප්‍රකාශ කළේ ඒකයි මේ දක්වා ප්‍රකාශ කළේ කෙටි සාරාංශය. හොඳයි මේ අයගේ මේ මේ යෝගාවචරය විසින් සමාධි පරපුරු භාවනාවේ දැන් නිරතවන්නේ භාවනා කරන විට අර කලින් කියපු සත් සම්බොධ්ජංගයේ වැඩින ආකාරයට ධම්ම විදේ සම්බොධ්ජංගයේ වැඩින ආකාරයට මේ අද ප්‍රකාශ 把这个分解它。 මේ විදිහට තමයි කියන සම්බුද්ධ ධර්මය වැඩෙන ආකාරයට භාවනාවේ කලේතු වන එසේ සත්‍ය බුද්ධංග ධර්මය වැඩෙන ආකාරයට යම් කෙනෙක් භාවනාව හරියට කරතොත් ඒ කාන්ත වශයෙන් නිවන සම්පීමට වාසනාව සත්‍ය උදා කරගත්තා වෙනවා. ඕකට හැකියාවක් වෙන නිවන සම්පීමට. එම නිසා මේ ධර්මය ශ්‍රවණය කිරීමේ කුසලයේ ආනිසංසයේ කාන්ත වශයෙන් මේ සියලු දෙනාටම නිවාස ලබා ගැනීම හේතු වාසනාව වේවා කියලා කියන්නේ අපි මේ දේශනාව මෙතන නිම කරන්න ඔබ සමග නිවන් සෝනාස්පත්තිය වේවා. සතරකදී මුක්තා භාවනාවේ ලැබෙන ආකාරය විශේෂයෙන්ම පරිසංගතණයේ ධම්මයේ විදියේ පිළිබඳ සම්බන්ධ වෙන ලැබෙන ආකාරය මුදිතා භාවනාව කියන කවිතාකාරය. අපේ දේශනා අධිපත්‍යයේ බුදුදාන මහත්මිය විසින් ප්‍රකාශ කරන ලද මෙත් සූත්‍රයන් සාරය. අද අප ප්‍රකාශ කරන බලාපොරොත්තු වන්නේ ඊළඟ බුද්ධාංග ධර්මයේ සත්‍ය සම්බුද්ධාංග ධර්මයේ ගැන කරුණු කරුණු කියනවා. සත්‍යය කියන්නේ සංසිඳීම නැත්නම් පැහැදිලි යාම. සාපස්සද්ධියක් තිබෙනා කාය සංසිඳීම. චිත්ත පස්සද්ධියක් තිබෙනා චිත්ත සංසිඳීම තිබෙනවා. මේ කාය සංසිඳීම චිත්ත සංසිඳීමට බලපානවා. චිත්ත සංසිඳීම කාය සංසිඳීමට බලපානවා. එහෙම බලපානවා. ඒ අනුව නැවැත්වීම එකිනෙකට උපකාර වෙන ප්‍රයත්න ධර්ම දෙකක් සාර්ථකව සහ සුද්ධපත්තරේ කියනවා. මේ පස්සබ්ද සම්බුද්ධන්ගේ අපිට බලන්න බලාට ඉස්සන යෝගාවතේ සමාධි පිටකල වනිත භාවනා පිළිබඳව නිමිත භාවයක් ඇතිවෙයක් නම් ඒක තමයි අනුසර ගන්න ඕනේ. මාගේ සතුට ප්‍රකාශ කළා මම ආත්මකට ඇතුළේ සූත්‍රමස්ස ඒකායෝපස්සන්නට කියලා පාඩයක්. සිතේ සූත්‍රමස්ස කෙනෙකුගේ කෙනෙකුට කායික සංගති සැල සංසිඳනවා පරිස්සම් වෙනවා කියන කරුණ අදහස් අස්සබ්ද කාලයේ සමාවේදී සියත කිලෝමීටර් සමාවේදී ඒ සංසමන කාලයක කනාතේ සිතරක් සෝවාන් වෙනවා පස්සේ ඒ කාලේ දෙකේ තියෙන සිතා සමාවේදී ප්‍රතිසමාන භාවයට පත් වෙනවා. එතකොට මේ සියත සම්බද්ධාලය දැන් අද කියන පස්සබ්ද සම්බන්ධයන් වල ඒක පොතේ තියෙන ගැටි සමාධි සම්බන්ධයන් වල තියෙන අංග තුනම එකිනෙකට බොහෝ දුරට සමාන වශයෙන් සම්බන්ධ වශයෙන් සම්බන්ධ කරන වෙලාවට කටයුතු කරනවා කියනවා. මේ සියල්ලම දීප සම්බොධ්ධංගය, සස්කරණ සම්බොධ්ධංගය, සමාධි සම්බොධ්ධංගය කියන අංග තුනම ආරස්ථාංග මාර්ගයන කතා කරන සම්මා සමාධි කියන ආරස්ථාංග මාර්ගය අපිට කතා කරන්න සිදුවනවා. මේ සස්කරණ සම්බොධ්ධංගය කියන්නේ මතනා කරන කියන වස්තුවේ සමාධි පිටතට භාවනාව සම්බන්ධයෙන් නිර ස්වභාවයක් අරිතියක් ප්‍රතිවියක් නම් ඒ සායකල නම් තෝරන සිතේ සියයට පස් කර ගන්න තෝරන අර සිතික සම්බන්ධයෙන් දීප්ති සම්බුද්ධංගය කියන ආකාරයෙන් කටයුතු කරන්න කියන මනසක් වෙනවා මේ කාමකේ අසුවාකතා කොටසේ දක්වා තිබෙනවා මේ සත්පුද්ද සම්බුද්ධංගය කියන සඳහා ඇති කරගත යුතු කර්ම හතක් ඒ ප්‍රධාන කර්ම හතරක් තිබෙනවා පළවෙනි කාරණාව තමයි සමිත බෝධන කුලවන්තා කියන එක. මේ කායපස්සද්ධිය පිළිබඳව කතා කරගන්නවා නම් ඒක කුලපස්සද්ධිය පිළිබඳව කතා කරනවා නම් බෝධනක් ලැබෙනවා කියනවා. භාවනාව සාර්ථකව කියන පිළිවෙල ගනනම් භාවනාව බොහෝ උපස්ථිතකල වෙනවන ගනනම් ආහාර සත්‍යය සාමස්ම අවශ්‍ය වෙනවා. වලින් බර ආහාර ලක්ෂණ වල වෙනතෝ සීමාහාර සමහර දෙනවා කියන්නේ සිංහල කායපස්සාරණය කරනකොට අපිට ගන්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අනුන්ගෙන් ජීවත් වෙන කරපත් බද්ධික හාමුදුරුවන්ගේ පසුබිමට බවක් අනුනාදන බවක් මේ කුසලකම සලකා ලැබෙන දේශන ජීවත් වනට සිදුවී තිබෙනවා. ඒ කියන්නේ යෝගාවචරණය දුරුකමයි. මේ පුළුවන් තමාට සුදුසුකම් සමාත කරන තෝ තරම තමාට සියලු සියලු මහා ආරක්ෂකයා දෙන්නට විශේෂයෙන්ම භවනා කරන කාලපරිච්ඡේදයේ දීර්ඝ දිනාන්තවලදී එනිසා මේ කලින්ක භෝජන සේවන කාර්යය ක්‍රමීකව බුදුමත් ආහාරයට ගැදෙන ඉතාමත් අවශ්‍ය වෙන ධර්මයක් හස්තබ්ද සම්බෝධන දෙවට කියලා ගැනීමට ඒ තුළින් සමාජ සම්බෝධනයක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා. දෙවන කාරණාවයි හස්තකතාව දක්වන්නේ උත්සකෝසේවන කාර්යය කාරණාවක්. ඒ කියන්නේ සමා භාවනා කරන වාසාවගෙන යටිකාව සෙනගාවට කප්පාවන කරනවා. ඒක කියන අදහස් ගන්න ඉස්සර තියෙනක සූත්‍ර සම්බන්ධක. සමා භාවනා භාවනා කරන යටිකාව වාසාවරණ අදට උත්සාහයකදී පවතිනකට සම්බන්ධ අදට සූත්‍ර භාවයේ පවතිනකට සම්බන්ධ සමාජ සේවයක් වෙන ආකාරයෙන් ඒ සීසලෙස්මලට පාරමතර ගන්නට සමාජ දැනගන්නවා. අධිශේෂණයට ගානකක් දෙන වෙනසක් කරගෙන යන දෙයක් වෙනවා. ඒ බාහිර දේශක සම්බන්ධ අපදාස් ආකාරයට කර්මබුද්ධෝ සාමාන්‍ය කරනවා කියනවා. ඒ කාමතරේ මේ ලක්ෂණදිවාදී වේදිරු කියනවා නම් සපාසස්සබ්බෝත් කරගෙන මේකම බොහෝ දුරට සීදාකාරී බාධාකාරී ධර්මයක් වෙනවා. එනිසා ඒ ලක්ෂණදිවාදී ආත්මලා දේවල් වල බහනා කරනකොට ඒ ලක්ෂණ දලක් සංකේත කරනවා වෙනස් ආකාරයකින් හෝ ඒ සියදවලන ප්‍රයත්න බහනා කිරීමට සේවන සාධන තෝන ඒ තුළින් සාර්ථක ලබා ගැනීමට එකක් උපකාර වෙනවා. ඊළඟට ඒ සත්‍ය සම්බන්ධයෙන් වැඩිවෙන කර ගැනීම සඳහා උපකාර වන බහනාක් වශයෙන් අත්කතාව දක්වා තිබෙනවා. ඉරියාපතේ සේවනක ඉරියාපතේ සේවනක භාවනා කිරීමට ලෝභය හතරක් තිබෙනවා. බොහෝ වෙලාවට පිටාන පිටින්නේ මේ විදිහටම බස්ස පරයන්තන් වාඩිවී සිටිනවා භාවනා කලේකේ. එහෙම නැහැ. විතකම භාවනා කරන්නට පුළුවන්. මේ ධර්ම භාවනා කරන්නට පුළුවන්. ප්‍රශ්නෝත්තරයෙන් ගමන් කරන භාවනා කරන්නට පුළුවන්. ඉන්දගෙන භාවනා කරනවා දෙන්න. හතර ඉරියව්වක්ම තියෙනවා. මේ හතර ඉරියව්ව තුළ සමාසව සමාධිය පිට පහස් වෙන සමාධි කරගන්නට හැකි වෙන ආකාරයේ ඉරියව්වක් අධහරණය කරන්නට ඕන. වාඩි වෙන පරයන්ක භාවනා කරන ලෝකාවචරය සමාධියට වහා කියන සමාධියට එකට ප්‍රතිවන ආකාරයට කය කය ඉඳගෙන ඉන්නේ සබා ගන්න ඕනේ. මානසිකතාවක් යන අප කලින් හිතාගෙන සාමූහිකව පොදු බාහම භාවනා කරනවා. අත හැමෝම දෙවිලා කියනවා මේ බද්ධ පරිණාමයෙන් වාගෙන සම්බුද්ධිය සම්බන්ධ බොහොම අඳ හල කරගෙන භාවනා කරන ගමන් කියන ස්ථානයේ වාස්තුවේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු ගානක් භාවනා කරන විනාඩි 5ක් 10ක් සමාන දැන් කරගන්න බෑ. ඇස් දෙකෙන් සම්බුදු කුඩු දෙකක් මෙතන නෝනා ඒක නම් භාවනාවක් භාවනාවට කරන්නේ. මොකද අර ඕනෑටේක සැදකෝදෙන. අර ඕනෑටේදී උද්දේ සබා ගැනීමට අමතර උත්සාහයක් උලංගුවක් කරගෙන. ඉතින් මම ප්‍රකාශ කළා අදේ වාදන කටයුතු දෙන්න ඕනේ කියලා බලන්න. පසුපතේ කුජුන් සබාගෙන භාවනා කරන්න ඕනේ. පසුපතේ වෙන මම ප්‍රකාශ කළා ඒ වෙනකින් ලබන්නට බැරි සමාධිය ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් කියලා මම අද ලැබුවා. වෙනදාට වඩා හදින් මම භාවනා කළා හදින් මගේ සිත දෙවෙනවා. මේ කතාවක් ප්‍රකාශ කරන සමාජ සුදු සිර ඉරියව්වක් පරිමණය කරන්නට මේ යෝගාවචර දැන් ගන්න ඕනේ. ඒ විද්‍යාවකට සේවන කාර්යය ඉතාමත් අවශ්‍යම අංගයක්. බොහෝ වෙලා වාදිනවා භාවනා කරනකොට කියන්න යම් කිසි විදියකින් ශරීරයක් හස්තක් නානන්දමක ඒ විදියට සාර්ථක වෙයි. සමහර කෙනෙකුට වෙනද නිවිදවල බොහෝ දුරට භවනාවට හිත කරවන්නට පුළුවන්. ඒ නිසා මේ ඒ වාසකසුක සේවන පාඩය ඉතාමත්ම අවශ්‍ය අංගයක්. විශේෂයෙන්ම තමයි මට තිබා ගන්න පුළුවන් වෙන කාරණා සම්බන්ධයෙන් සිත අලක භාවයට තියෙන මුද්දේට පත් කරගත වෙන යෝගාවචර මේවා වැඩිම වැඩිම භාවිතා කියන සුදුසු නැහැ. මොකද හේතුව තව තවත් සමාන විකේ සීල නිද්දේශය කරන නිසා. ඒ නිසා අර සීල නිද්දේශය ස්වභාවයේ තියෙන නිරෝධාවචි ගන්න හැර අනිරෝධාවචි විසින් මේ නිවාතකසක සේවන වාස්තාවය විශේෂක සේවනතාවය සේවන සමයක බොහෝ සේවනතාවය කියන අන්න තුනම සම්පාදනය කරගෙන සාමාන්‍ය සුදුසුයි. ඊළඟට ඒ සත්‍ය සම්බන්ධයෙන් අපිට දෙන්නට අවශ්‍ය වෙන කාරණාවක් මම දක්වා ඇත්තේ මනසත්යේ කයවදස භාවනා කිරීම තුළදී මධ්‍යම ප්‍රමාණය උත්සාහ කෙරෙත බව. මේ අදහස් කරන්න අසන්න ලෙස උත්සාහ කරන අධිකා තුළ ඕනමතරදී අති භාවනාකාරී තත්ත්වයකට පිටපත් කරගන්නේ නැහැ. ඒ වගේම අති කිසිම කාරණයකට තත්ත්වයකට පිටපත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය උත්සාහ කරනවා. යන්තකෝදාසරේක වාණී භාවනාසනස් වලින් ප්‍රාර්ථනා උදාහරණයක් අතුසම් ඒ පැවතුන වාණී භාවනාසන ඊට පස්සේ ජීවන මාර්ග කරලා වෙනස් දෙයක් භාවනාවේ භාවනාවේ විතර කරනවා ඉස්සෙල්ලා මම භාවනා ලබ්ධස්ථාන වලදී පැවතුන හතර එක දෙකේ තේරුම සමාජයෙන් වෙනට පුළුවන් අය ඉතින් කලින් කරන දහස් භාවයක් කරන කරගෙන කලින් සමාජය සායකත්වයේ පවත්වාගෙන යනවා ඔබ මේවා කියන්නේ අද ඒ තරම් දක්නට නැහැ ඒක මේ වෙන යෝගාවට ගන්න පවා සමහර විට දැන් සම්පූර්ණයෙන්ම වාදී භාවනා කරන මම පහසු වන්නට පුළුවන්. මේක සංසාරයක් උනන්දුවෙන් වේදනාව වෙන භාගයල භාවනා කරන්නට ගියොත් එහෙම හරිය වේදනාවක් ඇති වෙනවා. හරිය කඩබලාවක් ඇති වෙනවා. අද නම් මේ කඩබල නැති වෙනකොට කතා කරන්නේ. මේක කාය සත්‍යය ඇති වෙනකොට බාධා කරන භාවනාවක්. පස්සබ්ද සංකේතයෙන් වේදන නැති කර ගන්නට බෑ. ඒ නිසා සමාධිය වේදන නැති කර ගැනීමට අපහසු වෙනවා. මේ සමාධි ආදී ධර්මයන් නැති විට සිතේ ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය හේතුන් දක්වන්නට එම නිසාම ඔබට වෙනස වෙනවා. එම නිසා විපාකයක් ඇති කියන්නේ සමාජයේ සියලු දින දින ඉරියාවට වාඩි වෙන ඒ ඉරියාවම සමාජයේ ප්‍රතිපහන වේලාවක් තිබෙනවා. ඊට පස්සේ ඒ ඉරියාව මාර්ගයෙන් වෙනස් වූ වලට ගමනාවේ දින කරනවා. හොඳම ක්‍රමයන් පටන්ගන්නා වේදාව කියන්නේ මුලින්ම භාවනා පටන්ගන්නා වේදාව කියන්නේ විනාඩි 30ක් පමණ වර්ධනය භාවනා කරලා ඊට පස්සේ විනාඩි 30ක් පමණ සක්මන් භාවනා කරන එකම කරන්නේ. මේ ඉස්සරහ පොළොවට පස්සේ විනාඩි 45ක් ඉඳගෙන ඉස්සරහට භාවනාව විනාඩි 45ක් සක්මන් භාවනාව කියන එකම යෝග්‍ය වෙනවා. ලක්ෂණ ගණන්පත් විතරක් සක්මන් භාවනාව ඒකක් කරගන්න භාවනාව. මේ විදිහට සමාන්තර වශයෙන් මේ කරගන්න භාවනාව සහ සක්මන් භාවනාව සමසේ දේවන ආකාරයෙන් ප්‍රගුණකම යෝගාවචරයේට ප්‍රධාන පස්සෙන් පහස් වෙන ඇති කරගන්නට පුළුවන් වෙනවා. අති භාවනාකාරී පක්ෂයන් බොහෝ සෙයින් අපේ භාවනාවට අහිතකර වෙනවා. අත් වශයෙන් මම මේ අහිතකර ධර්මයේ ප්‍රකට බොහෝ සීදා වෙනවා. අති භාවනාකාරී පක්ෂයක් කියන්නේ බොහෝ කුඩා අපට වෙනන්නට සිදු වෙනවා. බොහෝ කලබලකාරී පරිසරයක් අපිට තියෙන අදාළම අදාළම දැන් ගන්න කොට කල ගන්න තියෙනවා කියන අවස්ථාව අදහස් දෙක කරගෙන සමහර විට තව 10 දෙනා එකතු වෙලා මොකද කියන භාවනා කරනවා. සමහර විට එක දවසකට තව 19ක් එක දිගට සක්මන් කරනවා. තව 18 19. ඉතින් අපිට මේක උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවියන් මගින් අපිට ලැබෙනා රහතන් වහන්සේ කෙනෙකු මොකද එහිදී අපට සම්මානද දීලා තිබුණා මනසේ අතිභාවන ස්ථානයේ විශ්ීමයි කියන අතිභාවන සහ නිරසීම ඒ කියන්නේ ප්‍රතිපල ඉක්මනින් ඉක්මනින් ගන්න තෝරන එක නිරසීමක් නැත්නම් කලබලකාරී නැත්නම් කටයුතු කරනවා ඉතින් වැඩි අපි හදා ගන්නවා අපේ හදාගෙන බොහෝ කාලයක් ගත වෙනවා. මේ ආයතන මොකක්ද තමයි දැනගෙන මාකට ප්‍රකාශ කරන්නේ. මේ අපි කොහොමද ආර්ථික ආර්ථිකයෙන් අහිත කරගන්න බලනවා. මේ භාවනා කුණිත් මාසික ප්‍රතිඵල ගැනීමට නම් සංසයන ගමන් කරන්න තියෙන ඒ ශෝෂිතව නැදහස් සිටින නැතුව ගමන් කරන්න තියෙන. අතේ දෝධිකාරී තත්ත්වයකට පිටපත් වූාට පස්සේ සිට බොහෝ දුරට විසිරී යන ස්වරූපයක්. ඔක්කත්වයට පස්සෙන ස්වරූපයකට පිටපත් වීමක් කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රමාණයට මන්දන ආන්දමේ අවශ්‍ය අනුමත මන්දන ප්‍රමාණ ගමනාන්දමේ එනම් බෝ අනුසල්ගත් විට සිත පිළිමන දෝතේ නිදුනට කියලා පානකට වෙනවා. එමන්සම අන්ත දෙකම සත්‍යම වෙනස අපි දිනන්නේ නැහැ අපි දෝපාන යන්නේ අපි භාවනාවේ සත්‍යන්නේ නැතිව මස්සන ප්‍රමාණයෙන් මේ භාවනා කියන දෝස්සා ගන්න තෝරන අනන්තස්ස ඒකවදකා කියලා ඒක අතුවාව දක්වා තිබෙනවා. මේ දක්වා පිටම හතරක් ප්‍රකාශ කළා. දහසක් වූ කමක බොහෝදන කියනක තමන්ගේ කියන මෝහාහාරයක් දැනීම නැත්නම් සම්බුද්ධය ඇති කර ගැනීමට ඒකෙන් සමාධියට ප්‍රශ්න ඇති කර ගැනීමට උපකාර වෙන ධර්ම. පළවෙනි එක. දෙවන කාරණාවකින් දැක්වියදී එකසක කියනකවා තමා භාවනා කරන රාසාවන වටපිටාව සෝදායකයක් වෙනවා. සමහරවිට ඉදිරියට කටයුතු කරන නිසා භාවනාවෙන් ලැබෙන ඊර්වාණය සදායකයක් වෙනවා. අතකරණයේ මාර්ගස්සේ පරිවර්තක. මධ්‍යම ප්‍රමාණයෙන් ලැබෙන උත්සාහය භාවනාවට වෙන සඳහා අපි භාවනාවට පත්වන්නේ නැහැ. අපි වේමකත් වේකට පිටපත් වෙනවට ඉඩ දෙන්නේ නැහැ. මේ කරුණ වලට අමතරව අර මා සම්මතිය ප්‍රේතක මේක භාවනාවට පත් වෙනක් නම් ඒ නිර නිර ස්වභාවයෙන් සුත නදාගෙන සුත ප්‍රීතිමත් කිරීමක් උසහාත්මක් අවශ්‍ය වෙනවා. මේ හත්පටි සම්බන්ධයෙන් ඒක පිළිබඳව විස්තරාරණ ගන්න මේවා ළඟා කරගන්නට මේ වගාවස්ම හස්වා ගන්න ඕන. මෙතන ඒ සම්පායන ධර්මයන් ළඟා කරගෙන භාවනා කරන විට සමාධි සුතසලයේ නිරනාදී අකුසල ධර්මයන් දසාමිත වටවන්නට පටන් ගන්නා විට මෙන්න මේ පස්පටි සම්බන්ධයෙන් නැති වෙනක් නැති වෙනක් පටන් ගන්නවා. විශේෂයෙන්ම අපගේ ශරීර සංකේතයම අපි මොළේ පවතින සිතේ සංකේතයම දිනුම් පවතින සිතේ තියෙනා වූ අකුසල ධර්ම හේතු ධර්ම නිසා බුදුදානමාතී දේශනාකට වඩා දායකයක් වෙන කුණක දුක්ඛෝ මන්නාරං සංසාරේල මුක්ඛති මහණෙනි මේ නඩ උඹලා අමපල්ලා කුණක දුක්ඛෝ මන්නාරං සංසාරේල මුක්ඛති මේ නඩ ඉස්සෙන් පස්සේ නම මුක්ඛති කොහොමද භාවයක්පත් වෙන්නේ නැවත බඩු ගොඩාක් කටවලා තිබුණා නම් ඒ මන්දවන්තේ තව වතුරක් දෙක පිළිල කියනවා නම් මම එන්නේ දෙන්න බර වෙනවා එන්නේ දෙන්නට දුලා ගන්නවා ඒක තමයි බඩුක්වත් කරා නම් ඒක දෙන්නේ වතුරක් එක්කම ඉවත් කරා නම් වතුරේ නැතිව සම්පූර්ණයෙන් නැතිවම මේක සරල භාවයකටපත් වෙනවා යෝගාවචර දෙවියන් සංකේත බුද්ධ වෙනවා නම් මේ නැගෙන උත්සාහයෙන් ඉන්නට වෙනවා අපේ සිත බර වෙලා බොහෝ ලෝභාසන සිත බර වෙලා කොහොමද රාගයෙන් බර වෙලා ද්වේෂයෙන් බර වෙලා මෝහයෙන් බර වෙලා ඒකාකාර කෙලෙස් වලින් බර වෙලා මේ කෙලෙස් එනම් බරන සිතන සාස්ත්‍රය සිතේ මේ කෙලෙස් බොහෝ දුරට ප්‍රයත්න කරන සාස්ත්‍රය කාමපක්ෂය ප්‍රතිවන්නේ නැහැ මේ යෝගාවචයන් අතර කායපක්ෂය පිටකට යෝගාවචයන් දන්නවා ඇති සමාධි සිත තුළ අධිමාසයෙන් මේ නිර්ගමනාදී ලෝකදේශ මහාදී ශේෂධර්මයන් සදන් වශයෙන් හෝ වැඩපත් වූ අවස්ථාවක පමණයි මේ පස්සද්ධය මේ කය සංකල්පන මෙතේ සංකල්පන කියන්නේ. බොහෝ දුරට සාමාජික සිටියදී විදර්ශනායකයන් දැකලා සම්පූර්ණ මොකද අනන්ත වෙනකොට නම් මේ පස්සද්ධ සම්බොධනය පහත් වෙනවට ගන්න පුළුවන් වෙනවා. එම නිසා මේ යෝගාවචරණවල කලින් කියපු පස්සද්ධ සම්බොධනය ඇති කිරීම පිළිබඳව කියන සත්‍යය කර ගන්න නඩා කරගෙන සමාජයේ සිටපේ දරාන දේශාවදී ශ්‍රේත ධර්මයන් ඇතිවීම ඇතිවීම පිළිබඳව පුණ්‍යයන් තමයි උත්සාහ ගන්න මේ භාවනාව වෙන මෙතන ගන්න ඕනේ. ඉතින් ඒ පස්වදි සම්බුද්ධාංගය ප්‍රතිකරගත යුත්තේ ප්‍රගුණ කර යුත්තේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කරුණු මුදිතාසහගතයි. පස්වදි සම්බුද්ධාංගයන් භාගයේදී විවේකන සදාන විවාහන සුඛාන නිරෝධන සුඛාන ඔස්සබ්බ ප්‍රමාණය කියන ඒ බුදුආව වගේ දේශ අනුව අනුකූලව කියන්නේ විදේ කෙනෙක් සහ අනේක නිශ්චය කරගෙන මම කොටස් සම්බන්ධයෙන් කෙනෙක් කරන්න කියලා. විශේෂයෙන්ම කායයේ සිය පිටුමලේ කොල්පාමතර උපදීයෝ සිටේ කෙනෙක් වෙන පිට ඇස්තේ දෙනවා. ඊට අමතරව විරාගනිස්සකම පස්සද්ධියේ දිනවන යෝගාවතුන්ගේ සසයෝසනා පිළිවෙල සිටේ සම්පූර්ණ වෙන විට සමාඩලක සත්‍යයක් නිරාමික ප්‍රීතිය පිටකල දෙන ආකාරයක් දක්වන්නට පුළුවන් ඒ සත්‍යිත ඒ කලින් පස්සද්ධි සේවෝතේ කෙනෙකුට සමා නොදෙනවත් බැඳී ඔළුවන්නට පුළුවන් මෙලෙස සිට නොදවා ගන්න පුළුවන් විරාගනිස්සකපත් කර ගන්නට ඕනේ මේ විනෝදනිකතන කියන කොටස ප්‍රථම කිරීම සඳහා අනිත්‍යන පස්සනාව, දුක්ඛාන පස්සනාව, අනාත්මාන සහ නිබ්බිදාන කියන අනුපස්සනාව දෙක බදින ආකාරයෙන් ඒකස්සබ්ද සංගතන වේදවන කරගත යුතු වෙනවා. දැන් ඇති කරගන්න ආවස්නාව සත්‍යදී රෝපකප්පස්සද්දේතාව මහත කියන තුලම යන නැති වෙන ධර්මයක් අනිත්‍යද ප්‍රකටන ධර්මයක්. මේ හැමදාම පවතින ධර්මවලදී අනිත්‍ය ත්‍ත්වයට පස්සෙන් පස්සද්ද සංගතන අනිත්‍ය ස්වરૂපයේ ඒ ආකාරයෙන් අත්දකින්නට ඕනේ. මේක කායික සාහිතක සුවයක් ලබා ගන්න පොත්වලින් මුදුත් සබහම ඒ පස්සබ්ද සම්බොධ්‍යංගයේ පසුපසින් තියෙන ඒ පස්සබ්ද සම්බොධ්‍යංගය එකතර ගැනීමට හේතු වූ කියන සංකත දුක්ඛය ඒ සත්‍ය සංවර්ධනය ඇති කර ගැනීමට යම් ආකාරයකින් පිළිපදින උතනවා. ඒ ආකාරයෙන් පිළිපදින තුලින් සමානයි සත්‍ය සංවර්ධනය ඇතිවන්නේ. ඒකේ අනුකම්පාවෙන් වශයෙන් කටයුතු කිරීම සංගත වශයෙන් කටයුතු කිරීම නැත්නම් සත්‍ය සංවර්ධනය ඇති කර ගැනීමට කටයුතු කිරීමේ සාන්දරයක් වෙනවා. ඒ තමතර වශයෙන් පස්සට සම්බන්ධ වන විතරමානකට වෙනස් වූ දෙයකට පත් වෙන ඒ සම්බන්ධය. මේ සංකප්ප දෙකක් මුලින්ම දෙකක් ඒකාන්ත වශයෙන් දක්වන සංකල්පයන් වල සම්බන්ධන පවතින ධර්ම දෙකක්. ඒ අමතරව මේ පස්ස සම්බන්ධන්නේ කෙරෙහිෝ නැත්නම් මේ කොටස් ධර්මයන් කෙරෙහිෝ යම් කිසිම බැඳීමක් තිබෙනවා නම් ආකාරයක් තිබෙනවා නම් ඒක දෙස්ක සම්බන්ධ සංකල්පයක් කියන සංස්කාර ධර්ම වල වෙනවා. ඒ සංස්කාර ධර්ම කිච්චනවා. ඒ නිසා ඒකත් සංස්කාර දෙක එකතු වෙන දෙන්නේ පස්සේ සම්බන්ධයෙන් දුක්ඛ සත්‍යද අන්තර්ගත වන්නේ. එමණිකානම් පස්සද්ධිය ප්‍රතිම කරනා නම් ඒකේ පස්සේ අවබෝධ කරනා නම් දුක්ඛ ධර්මයක් කියලා. ඒක සත්‍යයක් අල්ලන්නේ නැහැ. අල්ලන්නේ නැහැ. ඊට අමතරව පස්සද්ධ සම්බන්ධයෙන් සමාහාරයේ සම්බන්ධයේ ඒක අනාත්ම ධර්මයක්. සියම් මොදෙන් මාත්‍ර සුපද වැටේ යන සංස්කාර ධර්මයක්. මේ කියන සංස්කාර කෙරෙහි අලමේ වේසබ්බ සංඛාරය කියන හඳුන් දෙකක් කියලා සංස්කාර කෙරෙහි කලකිරීමක් නැතිසු මේවා දැකීමට මේවා ඇවිදගෙන සිටින සිස්දානවල මේ සත්බුද්ධ ධර්ම ධර්මකවා සංස්කාර ධර්ම එනිසා ඒ සත්බුද්ධ ධර්ම ධර්ම නැතුව නෑ ලබන්නට බැරි නිසා සත්බුද්ධ ධර්ම ධර්ම වඩනවා දිනු කරනවා නමුත් අදිනේ නෙවෙයි ඒ කියන විරාගයෙන් විතර ඒක කියන සාපත්‍ය අවබෝධ කරගන්න මෙන්න මේ විදිහට අත්සත් සම්බෙද්ධන් භාගයේ විරාගානිස්සං විරාගයේ පසු කරගෙන විරාගාන පස්නා වැඩෙන ආකාරයේ පස්සද්ධ සම්බුද්ධංගේ වෙන කරන්න ඕන. ඊට අමතරව නිරෝධ මුක්තිකං පස්සද්ධ සම්බුද්ධංගම් භාගයේ නිරෝධේ නිස්සෝ කරගෙන මේ මුද ආකාරයේ පස්සද්ධ සම්බුද්ධංගේ සදන කරගෙන යන්නේ. නිරෝධය කියන්නේ මුස්දේ යන්න සම්මාන පස්සද්ධ සම්බුද්ධංගේ අතෝ පස්සද්ධ සම්බුද්ධංගේ කොයි මොනකටද නිරුද්ධ වෙන්නේ? එනසාරේ නිරුද්ධ යාම දැකලක් කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් ඒකෙන් ඔහු ඇත්ත වශයෙන්ම ඒ විනෝදමය සංකල්ප සංගමයන් භාවයේ කියන කොටස උපදින කලා වෙනවා. එනිසා ඒ විරෝධයක් දැකීමේ යෝගාවචය මස්සා ගන්න ඕන. නැතිනම් නැතිනම් නිරුද්ධ වෙයි නිරුද්ධ වෙන ආකාරය දැකලා භාවනා කරන්න ඕන. වස්තබ්ද පරිණාමයෙන් කිසිම දෙයක් උපාදාන කරන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතුව භාවනා කළ යුතු වෙනවා. ඒක තමයි සම්මාන පස්සනාවයි. මේ ආකාරයෙන් මේ පස්වග්ග සම්බුද්ධාංගයේ දිනන විදිහට මේ යෝගාවචරයන් භාවනාව දිනනකොට ඒ පාණ්ඩවයන් නියමක ඕහු ළම වෙනවා. <clears throat> බොහෝ යෝගාවචරයන් කරන වරදක් තමයි යම් කිසි ධර්මයක් ඔක්කොරක් අත්දකින්න ඒක නැවත නැවත භාවිතා කරනවා නැවත නැවත ප්‍රබල කරනවා ඔක්කොරක් අත්දැකලා කොටුපන්දිනවා පස්සක් සම්බන්ධයෙන් දැක්වෙනවා දැන් ඉතින් පස්සක් සම්බන්ධයෙන් ඇතුළේ අනිත් පැත්තේ යන හරිය කියලා කොටුපන්දිනවා ඒක දීම කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාන දෙන්නේ නෙමෙයි. මේක මේක බුද්ධියේ සත්‍ය බොද්ධංග භාෂා බලලේකට අපාරා පාවංගමනාය සංවත්තන්තු. මහණෙනි මේ සත්‍ය බොද්ධංග බලන භාෂිතා මහරිතා කියන කෙරෙන. බහුලීකත නැවත නැවත භාෂා කියන කෙරෙන බහුලීකත කියන කෙරෙන. අපාරා පාවංගමනාය සංවත්තන්තු මෙතන මෙතනදී නිරමිත සත්‍යංගයට යනවා. මෙතන පොඩි කතාවක් තමයි මේක දුක්ඛේ සත්‍යබෝධනා භාවිතා භෞතිකත අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංයත්තන්ත කියන කදේ මේ සත්‍යබෝධනා ධර්මයන් භාවිතා කරන තුනනේ ඒ වගේම බාහිරින්කට කියන තුන ලයිකනයට කියන තුන අභිඥාය විචිතනාය දතුන් ධර්මයන් විචිතනාය බඳින්න සඳහා සම්බෝධාය විද්‍යානාය මනෝමය සංස්කාර කියන සඳහා රූපාණ සංස්කාර කිරීම සඳහා හේතු බොහෝත වෙනවා. එම නිසා මේක නැවත නැවත ප්‍රබල කරන්න ඕන නේද? බුද්ධාන බාහන කියලාවත් නෑ. එකවරක් විනාඩි 5ක් 10ක් ඇතුළත මේක සරහින්දට පස් වෙන සුබත නෑ. භාෂා බහුලී කතා භාෂා කරන්න තෝරන නැවත නැවත ප්‍රබල කරන්න ඕන. ඒකේ තියෙන තමයි කියන මොනකේ සමීපවන්නේ. විශේෂයෙන්ම මේ බුද්ධාන බණයන් කවදාම කුමෝ වදිනාකාරයෙන් භාවනා කරන විට මේ ධර්ම ධර්ම ප්‍රශ්නාවේ බුද්ධානගේ අල්ලාහගෙන භාවනාව කියන බුද්ධාන භාවනාව කියන බුද්ධාන භාවනාව කියනවා. ධර්මාන ප්‍රශ්නාවේ පස්සේ සම්බුද්ධාන විස්තර කරන විට උපදේශන මහන්සිය දක්වා ඇත්තේ මේ බුද්ධාන පස්සේ සම්බුද්ධාන තමයි ඒක තුළ නැත්නම් ඒ නැති බව දැනගන්නවා. අසංතං අද්දත්තං සත්සබ්බ සම්බුද්ධං නාස්තුමේ අද්දත්තං සත්සබ්බ සම්බුද්ධං වේදිකදානාති සමාලෝකිත තුළ මේ දක්වා දස්සබ්බ සම්බුද්ධං වේදී නැත්නම් ඒ වැඩි නැති ආකාරයක් දැනගන්න සංතං ආද්දත්තං සත්සබ්බ සම්බුද්ධං අස්තුමේ අද්දත්තං සත්සබ්බ සම්බුද්ධං වේදිකදානාති සමාලෝකිත තුළ මේ දස්සබ්බ සම්බුද්ධං වේදී නැත්නම් ඒ වැඩි අතිබවක් සමාජයේ ඇතිනම් ඒ අතිබවක් දැනගන්න වකාශයේ අනිස්සංගතපස්සක සම්බද්ධං ලෝකෝත්පාදෝ හෝති සංකප්පදානාති. යම්කිට සමාසල මෙතෙක් ඇති නූපස්සක සම්බද්ධං ඇති වෙනවා නම් ඒකත් සංකේත දානාති දැනගන්නවා. සතරට උත්සන්නක පස්සට සම්බන්ධවන්නට භාවනාවේ පාර්ශ්වයේ හේතු සංකේත සදාවාතු. යම් විටක මේ පස්සට සම්බන්ධන්නේ සම්පූර්ණම භාවනාව කියන භාවනාව කියන ගණනාව කියන සම්පූර්ණම පරිපූර්ණත්වයට පත් වෙනා නම් ඒකත් දැනගන්න. මේ බුද්ධංග දන්නා සම්පූර්ණ මොහොතේ සීලම් සම්පූර්ණත්වයට පත් වන්නේ රහත් ඵලයේ සාක්ෂාත් කරන සාක්ෂාත් ඵලයේ සාක්ෂාත් කරලා පස්සේ සමානයි. ඒ දක්ෂාම මේ බොද්ධාල ගන්න අන්නෝ භාවිතා බඩන්නට ඕන. මේක අමතරව සමුල් ධම්මාන පස්සේවා ධම්මෝ සියරති වය ධම්මාන පස්සේවා ධම්මෝ සියරති මේ දක්ෂබ්ද සම්පූර්ණ වේතින් කියන හේතුවක් තමයි ඒ හේතු දෙකකට භාවනා කරනවා වය ධම්මාන පස්සේවා මේ හේතුන්ගේ නැතිවෙන්නේ දක්ෂබ්ද සම්බන්ධයෙන් නෙවෙයි මාත් කියනවා නම් ඒ ශබ්දකට භාවිතා කරේ කියනවා විශේෂයෙන්ම ඒ වය ධම්මාන පස්සේවා ධම්මයේ ධම්මාන පස්සේ යෝගිකම කොටසේ ක්‍රියාත්මක වන්නේ අර නිරෝධ නිශ්චිතං සත්‍ය සම්බුද්ධං භාවයේ කියන කොටසට. එනිසා මේ යෝගාවචනාවිත මෙලේ කියන නිශ්චය කරගෙන මේ භාවනා කරුවේ මේ බුද්ධං ධර්මයන් කරගෙන කරුවේ. ඒ වගේම විරාගයේ නිශ්චය කරගෙන නිරෝධයේ නිශ්චය කරගෙන භාවිතා කරන තුරු සත්‍යස්ස බාලපස්සනා ගමනාකාරයෙන් කිසිවක් සබදාන නොකර බලන භාවනා කරුවේ. ධමතරව සමාධිය පිටතට යන කිසිම සති ධම්මෝතිය වගේ තීරකස්සක් ආදීන සම්බුද්ධ ධර්මයන් නැත්නම් මේ දක්වා ඇතිවී නැත්නම් මේ බවක් දක්වතු මේ දක්වා සමාධිය පිටතට යන සම්බුද්ධ මේ බුද්ධ ධර්මයන් සිදෙනවා නම් ඒ සිදෙන බවක් දක්වතු වෙනවා යම් දෙයක මේ බුද්ධ ධර්මයන් සමාධිය පිටතට ඇතිවනවා නම් දැන් වෙනවා නම් ඒකත් අවබෝධ කරනවා ඊට අමතරව මේ පස්සබ්බලාදී මේ බුද්ධංග ධර්මයන්ගේ සම්පූර්ණ දක්නාලයක් දක්නා සම්බේවය කියන දෙකමක් දක්නා. මෙන්න මේ ආකාරයෙන් නැවතම ඥානසියෝභාවතරිය මේ බුද්ධංග ධර්මයන් ප්‍රගුණ කරනා වූ ඒකාන්ත වශයෙන් මේකට වශයෙන් නුවණට සම්මුත වෙනා වූ මේ සාක්ෂාත් සම්පූර්ණ ලැබෙනවා. මේ බොද්ධංග ධර්මයන් දින සීනහර ධ්‍යාන යාමක වෙනස් මාර්ගයක් තියෙන කවර මාර්ගයක් කවර ආකාරයෙන් විස්තරිතවත් බොද්ධංග ධර්මයන් දින කිරීම තමයි ඒ තුන දුක් කරවන්නේ. එනිසා මේ දේශනාව අපි මෙතන ඉන්න තන බොහෝ දුර දේශනා කිරීම තුළ ප්‍රයෝජනවත් තමයි බොහෝ දිනක සේවා මතක තබාගෙන අපහසු වෙන නිසා ඊළඟ දවසේ මුළු කොටස් අපි කතා කරන අදහස් කරනවා. මේ යෝගාවචරයන් අද දවසේ පුරාම මෙන්න කියන ලද සති ධම්මයේ උපදෝෂී උපසස්පදී ආදී ධම්ම ධම්ම බෙදී යන ආකාරයට භාවනාවේ නිරතවම කියන භාවනාව කියන තුලින් මොනවාද දෙන සඳහා භාවනා විශ්ව කරගන්න උත්සාහ ගන්න කොන දනාත නිවන් සුල දේව ධම්මස්කරණය කියන කිසියක් වෙනස් සඳහා මෙහි ප්‍රාර්ථනා වේවා. මම ගන්න අපේ ප්‍රකාශ කරනවා මේක සූත්‍රයක් කියන්නේ මෙදිසා භවනා වඩන ආකාරය විශේෂයෙන්ම සංසබ්බාන ධර්මයන් දිනු වන ආකාරයෙන් ඒ භවනා කරන ආකාරය. අප දේවාලයේ ප්‍රකාශකලේ අස්කද සංවර්ධනය පිළිබඳ සරල කරුණු කිහිපයක් එනිසා අද අප කල්පනා කරා සමාන සංවර්ධනය පිළිබඳ පොත්පත්වල දැක්වෙන කරුණු කිහිපයක් සඳහන් කරන්නේ. සමාධිය කියන්නේ කෙසේ සමාන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරන සෑම අවස්ථාවක පිළිබඳව ප්‍රකාශ කොට තිබෙන්නේ ඒ පළමුවන ධ්‍යානය දෙවන තුන්වන හතරවන කියන ධ්‍යාන වශයෙන්. ඒකේක සමාධිය කියන වචනයට සමත වශයෙන් කතා කරන විට සියලුම උපකාර සමාධියන එදෙසින්ම රූපාවචර ධ්‍යාන හතරක් අනුසාවච ධ්‍යාන හතරක් අන්තර්ගත වෙනවා. ඒ තමතරව විපස්සනා වශයෙන් කතා කරන විට ක්ෂණික සමාධිය ආදී ඒ විපස්සනා සමාධියෙන්ද මේ සමාධිය කියනවා කියන ඉඳලා ගණන් කියනවා. සමාධිය පිළිබඳව අපි මේක ප්‍රතිමයෙන් පැහැදිලිවම දේශනා කර ඇති නිසා ඒ පිළිබඳ නැවත කරුණු දෙපැත්තේම අවශ්‍ය වන්නේ නැහැ. නෝ යෝගාවචරයන්ගේ හිත සමාධිමත් කරගැනීම ඉතාම අසංක කාර්යයක් සිදෙනවා. විශේෂයෙන්ම භවනා පටන් ගන්න ආදින කියන්නේ හිත සමාධිමත් කරගැනීම දේහවල අසහස වෙනවා. සිතේ ස්වභාවයේ නිරන්තරයෙන්ම නාන ආලංඝනයන් කරලා දීම නිසාම ඒ හිත සමාධිමත් කිරීම සඳහා බලවත් උත්සාහයක් උනන්දුවක් ගත යුතු වන ආදි කර්මික යෝගාවචරණ තියෙනවා. භාවනාව කර අවුරුදු ගණන් භාවනා කරපු සමහර යෝගාවචකයන්ට මේ පිට සමාධිමත් කිරීම කර්මද්දරට හෝ අකමැති වෙන දෙයක් මේ සමාධිය ඇති කර ගැනීමට ඉවහල්න උපකාර වන කරුණ දැනගෙන ඒවා සම්පාදනය කරගෙන ඒ අනුව කටයුතු කරනකොට ඒ ප්‍රමාණ එවැනි යෝගාවචරයන්ද පහළ සමාධිය ඇති කර ගැනීමට ඒ උපකාර වන්නට පුළුවන්. එම නිසා ඒ සමාධි සම්බුද්ධංගය ලැබීමට හේතු වන කරුණු දැනගෙන ඒවා සම්පාදනය කර ගැනීමට නියෝගාවචරයෙන් කටයුතු කරන්නට ඕන. සමාධි සම්බුද්ධංගය ලැබීම සඳහා උපකාර වන කරුණු 11ක් අටකතා පොත්වල අටම පොත්වල දක්වා තිබෙනවා. ඒ කරුණු 10ක්ම ඉතාමත්ම වැදගත් වෙනවා. සමාධි සම්බුද්ධංගය සමනක් නෙවෙයි ඕනෑම බුද්ධාංග ධර්මයක් වැඩිම ප්‍රතිකාර වන පොදු ප්‍රකරණ තුනක් මේ ඇයට පළමුවෙන් අපි ප්‍රකාශ කොට තිබෙනවා. බුද්ධාංග ධර්මය වඩා ඇති නැත්නම් වැඩිම වැඩිම උත්සුක වන අය අතුරු කිරීම එවැනි බුද්ධාංග ධර්මයන් පිටතට දිනු කර නැති ඒ දිනු කර ගැනීම ප්‍රස්ථාන නොකරන පුද්ගලයන්ගේ අතුරින් ඈත් වීම ඒ සඳහා මේ බුද්ධාංග ධර්මයන් ප්‍රගුණ කර ගැනීම සඳහා සිටේ තියෙන නැඹුරු භාවයක් කියන කරුණ තුන සෑම පොත්සංග ධර්මයකටම අදාළ වන බව අප කලින් ප්‍රකාශ කළා. මේ සමාධිය පිළිබඳව ඒ කරුණ තුන එලෙසින්ම යොදා ගන්නට ඕන. අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාධියක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ඈත් වීම සමාහිත පුද්ගල සේවනතා සමාධිමත් සිතකට බුද්ධයා සේවනය කිරීම සද්දති නැත්තතා ඥාන සම්බොධ්‍යංගේ දින කර ගැනීම සඳහා සිතේ පවත්නාව නැඹුරු භාවය. සමාධිමත් සිතක් නැති බුද්ධයන් ආශ්‍රය කරන විට සමාධියේ සිත තුළ සමාධිය දින කර ගැනීමට යම් ප්‍රවණතාවයක් තිබෙනවා නම් එයත් දිනුනේ යනවා. සමාධිය දින කර ගැනීමට උපකාර වන්නේ නැහැ. සමාධිමත් සිතේ ප්‍රසන්න කරන විට ඒ සමාධිමත් පුද්ගලයාගේ ක්‍රියාවලිය නිසා ඒ සමාධියවට කටයුතු වෙන නිසාම අනුෝකාවචරයේ පෙරදෙන එවැනි සමාධියක් ඇති කර ගැනීමට සමාධිය සමාධි සංවර්ධනයේ හේතුවෙන් ගුණ කර ගැනීමට හැකි වෙනවා. අප දන්නවා අනුකම්පද වැනි භවනා මධ්‍යස්ථාන වලට ගිය කාලයේ ගොස් තිබෙනවා. දැන් තාක්ෂේ නම් අප දන්නේ ඒ කාලේ පාන්දර 3 පිට වෙන 10 වෙනකන් සෑම යෝගාවතේදී සතියෙන් යුතුව කටයුතු කළේ. කිසිම යෝගාවචරයකින් ඔය යෝගාවචරයේ සතියෙන් යුතුව කටයුතු කරන්නේ නැතුව හැසිරෙන්නේ නැහැ. එසේ සතියෙන් පුරව කටයුතු කරන යෝගාවචරයේ සිටියොත් ඔහු දැනන්නේ කියලා. ඒ සාමාන්‍ය කලාවකින් තමයි මේ සතියෙන් පුරව කටයුතු කරන යෝගාවචරයන් දක්නට ලැබෙන්නේ. සෑම යෝගාවචරයකින් දෙකින් සතියෙන් කටයුතු කරන ආකාරය දක්නා විට ඕනෑම යෝගාවචරයේ සෙලදෙනමක් ඒ සතියෙන් යුතුව සමාධියෙන් යුතුව මේ භාවනාවේ නිරත වීමට දෙවෙනින් අපට උපකාර වන්නේ මේ සමාධිය දියුණු කර ගැනීමට සතිය. සතිය දියුණු පමණම පමණම සමාධිය දියුණු කර ගන්නට පුළුවන්. ඉතින් යම් කිසි යෝගාවචනයකට සමාධිය සමාධිය තවම දියුණු කර ගන්නට බැරි නම් තමා දැනගන්න ඕන තමාගේ සිත තුළ සතිය දැන් දියුණු නැහැ නිසා කොහොමද තමා සතියෙන් පුර කටයුතු කරන්න ඕන මේ ප්‍රතිසම්බුද්ධනයේ ප්‍රබල කර ගන්නට ඕනේ කියන අදහස. ඊට අමතරව සතියෙන් යුතුවම කටයුතු කරන අයයි ආශ්‍රය කරන්න ඕනේ. එසේ කිරීමෙන් තමගේ සතිය සමාධිය සමාධිය දිනු කර ගැනීමට ඒ උපකාර වෙනවා. මේ දානතරව තුන්වන කාරණා වශයෙන් දක්වා තිබෙනේ සබ්බදී මුක්තසා කියන වචනය සමාධි සම්බන්ධයේ දිනු කර ගැනීමට සිතේ පවත්නා වූ නැතුරු භාවය සබ්බදී මුක්තසා කියන වචනයෙන් අදහස් කරන්නේ. බොහෝ යෝගාවචරින්නට සිතේ සමාධියක් ඇති කරගන්නට ඕනේ කියන අදහසක් තියෙනවා. භාවනා කරන්නට ඕනේ කියන අදහස තියෙනවා. ඒකේ ඕවා ඒ සමාධි සම්බොධ්‍යංගය ඇති කර ගැනීමට තරම් සුදුසු වන මට්ටමට සමාධි චිත තුළ ඒ ලැබෙන්නේ දියුණු නැහැ. විශේෂයෙන්ම ඉද්ධිකමද ධර්මයන් සමාධි චිත තුළ ඇති කරගෙන නැහැ. ඕනෑම බුද්ධාංග ධර්මයක් දිනු කර ගැනීමට ඕනෑම භාවනාවක් දිනු කර ගැනීමට මේ ඉද්ධිපාද ධර්මයන් දෙකෙන් උපකාර වන නිසා අනුමාත්‍යයෙන් ඉද්ධිපාද ධර්මයන් හතරෙන් ධර්ම හතරෙන් එකක් හෝ දෙකක් හෝ ඇති කර ගැනීමට යෝගාවචයන් උත්සාහ ගන්න ඕනේ. සමාධියේ සිට තුළ ඡන්ද ඉද්ධිපාදයක් වශයෙන් වැඩි වෙනවා මේ සමාධි සංකල්පන්නේ දිනු කර ගැනීමට බලවත් ඡන්දයක් සිට තුළ තියෙනවා කියලා බලන්න ඕනේ. බලලා ඒක නැත්නම් ඒ සමාධි සම්බොජ්ජංගය ඇති කර ගැනීම සඳහා සංවේදීපාදේ නම් කරගන්න ඕන. එලෙසින්ම සමාධියේ සිටතල චිත්තේ උපාද ධර්මයක් වශයෙන් තියනවාද? එහෙම නැත්නම් මේ උපාද ධර්මය ඇති කරගන්න ඕන. සමාධියේ සිටතල විරේ විපාදයක් වශයෙන් දැන් ලැබී තියනවාද නැත්නම් විරේ විපාදේ සමාධියේ සිටතල ජනිත වෙලා තිබෙනවා. නිකාන්ත ලෝකපදයේ මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි නිසා මේ ඉතිපාද ධර්මයක් වශයෙන් යම් දීර්ඝ සමාධියේ සිට ප්‍රබෝධනයට දෙන්නට ඕනේ. එම නිසා මේ දීර්ඝ ඉතිපාද ධර්මයක් වශයෙන් ඇති කර ගැනීමත් සමාධි සම්බුද්ධාන වැඩිවෙන්න උපකාර වෙනවා. ඊට අමතරව දීමන්තා ඉතිපාදයේ ඒ කියන්නේ දීමන්තා කියන්නේ නුවණ ප්‍රඥාව. මේ ප්‍රඥාව සමාධියේ සිට තුළ තිබෙනවා. විශේෂයෙන්ම සමාධිය දිනු කර ගැනීම තුළින් ඇතිවන සාර්ථක ප්‍රතිඵල එන්නේ යහපත සමාධියට ගන්නට පුළුවන්. සමාධිය නැති පුද්ගලයෙකුට මේ සංස්කාර ලෝකයේ මූලිකත්වය අවබෝධ කරගන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළක් දෙන්නේ සමාධිතෝ විච්ඡවේ දුක්ඛෝ යථා භූතං සජානාති කියලා. සමාධිමත් සිතක් ඇති කෙනෙකුටමයි මහානයි මම මේ යථා භූතං පජානාතිනේ සංස්කාර ලෝකේ යථා සත්‍යය යථා පරිදි දපහැතිවන්නේ. ඒ කියන්නේ සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීමට මේ සමාධිමත් සිතක් අවශ්‍ය වෙනවා. ඒ සමාධිමත් සිතෙන් තමයි සංස්කාරයන්ගේ නිරන්තරයෙන් දිවි දිවි යන අනිත්‍ය ස්වභාවයේ උත්පන්නම් කරන ලබන්නේ. සංස්කාරයන්ගේ අනාත්ම ස්වરૂපය එලෙසම සංස්කාර ධර්මයන්ගේ ශූන්‍ය தත්ත්වය විතහා දක්වා මතකද දෙන්නම කරන්නේ සමාධිස්තිකක් වෙනුයි. එම නිසා මේ සංස්කාර ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ඊට අමතරව චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රකට කර ගැනීමට මේ සමාධිය ඉතාමත් අවශ්‍ය වෙන ඒක නිසා පවර ආකාරයකින් හෝ මහා විසින් සමාධි සම්බුද්ධයන්ගේ ඇතිකර ගතියකින් ඇතිකර ගතියකින් යන ප්‍රබල සංඥා දැඩි සිතක් දැඩි අධිෂ්ඨානයක් ඇතිව දැඩි දුකේට නිරතවන්නට ඕනේ. ඒ සඳහා සිටේ නැඹුරු භාවයක් තිබෙන්නට ඕනේ. මේ සදමුත් භාවයේ මේ නැඹුරු භාවයේ සිටේ තිබුණොත් කෙනෙකුට මේ සමාධි සම්බොධ්ජංගය දිනු කරන්නට පුළුවන්. මේ සමාධි සම්බොධ්ජංගය නැයි ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරන්නේ සම්මා සමාධි කියලා වදාළා. ඉන්දිය ධර්මයන් බල ධර්මයන් වඩන විට සමාධි ඉන්ද්‍රිය සමාධි බල වශයෙන් වර්ෂපාතකට වඩා ඇත්තේ මේ සමාධි සම්බුද්ධංගයමයි. එම නිසා තමයි සමාධියේ සිට තුළ මේ දක්වා ඒ නැතිව බලයේ තියෙන මට්ටම සමාට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැත්නම් මේ සිටේ තියෙනා වූ සමාධි සංගොච්ඡංග ආදී වචන ධර්මයන් ලැබීමට ඇති නැත්ව භාවයේ තත්ත්වවත් තීව්‍රත කරගන්නට ඕන වැඩිම කරගන්නට ඕන විශේෂයෙන්ම ඉද්ධපාද ධර්මයන් සමාධි සංසාරයට ලං කරගන්නට ඕන නිකම් බැඳගෙන ඉදිරි කියලා ගමනොත් මේ ධර්ම අත්දැකීමට තමයි රෝධෝ නිර්යයක් දැඩියෝ වදිස්ථානයක් ප්‍රබලෝ සංඥා ඉගෙනන්නට ඕන මේ ධර්ම වල අනුපාන කියන කෙනෙකුට සමාධිය දිහා විස්තර ධර්මයක්වත් උපයා ගන්නට සිත තුළ දිනු කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙතන අප ප්‍රකාශ කළේ කර්ම තුනක් සමාධි සම්බොධ්‍යංගය සහ අනිකුත් සමාධි සම්බොධ්‍යංග ධර්මයන් බැදීමට උපකාර වෙන. ඒ කියන්නේ බොද්ධංග ධර්මයන් දිනු කර ඇති පුද්ගලයන් එසේ දිනු කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ අතර එවැනි අය එවැනි බොද්ධං බදංගන් දිනු කර නැති ඒ දිනු කිරීම දුක්ඛා නොකරන අයගේ ආශ්‍රයෙන් ඈත්වීම ඒ සඳහා බොද්ධං බදංගන් දිනු කර ගැනීම සඳහා සිටේ පවත්නාව නැබුරු භාවයේ මේ කර්ම තුන ලංසර ගන්න ඕනේ සමාධිය දිනු කිරීමට අපේක්ෂා කරන යෝගාවචරයන් විශ්ින් මේ කාමතරව තවසා වැඩ කරුණු දෙකක් තිබෙනවා වස්තු විසද ක්‍රියතාව කියලා. තමයි භවනා කරන විට නිසා පිරිසිදුව සිටින්නට ඕන. අඳුන් පිරිසිදු වන්නට ඕන, ශරීරයේ පිරිසිදු වන්නට ඕන. තමා අවශ්‍යම යෝගාවචරයන් පිරිසිදු වන්නට ඕන. ඒකෙන් භාවනා කරන ස්ථානයේ පිරිසිදු වන්නට ඕන. නිකම් මූණ පමණක් පොඩ්ඩක් සෝදාගෙන පොඩ්ඩක් ටිකක් වෙලා ගත්තාට ශරීරයේ පිරිසිදු වෙන්නේ නැහැ. දුකට ගන්න දහදිය හමන ශරීරවල ඇතුළේ ඒ දුකට හමනවා. භාවනා කරනකොට යහපත් ප්‍රතිඵල යහපත් සමාධියක් පිට කර ගැනීමට දේශවන්නේ නිසා පුළුවන් තරම් සමාජයේ උගුන් කරන සමාජයේ ශරීරයේ සාමාන්‍ය පිළිතුරට අඩු වශයෙන් භාවනා කරන කාලය තුළ ජීවිත පාපිනිසුදුවට සබා ගන්න තෝරන සමාලංග හොඳයි සමාපිය කරන නිමිති කොහොමද සෝඳ පෝරක් වෙන දෙයක් පස්සට දෙනවා නම් ඒවත් සමාජ සංගොජ්ජන්ගේ දියුණු කරන්නට උපකාර වන ධර්ම. එම නිසා මේ වස්තු විසඳ ක්‍රියාකාරයේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ විසිනි. දුක දහමන පරිග්‍රහණයෙන් යුතුව දුක දහමන මෝහයෙන් යුතුව මේ භාවනා කරාට සමාධිය දිනු කරගන්නට බෑ අන්‍යයටත් ඒක බාධාවක් වෙනවා එම නිසා තමයි අන්‍යයට බාධා කරන්නේ නැතුව සමාධිය භාවනාව දිනු කර ගැනීම සඳහා පිරිසිදු අනුගතෙන් පිරිසිදු ශරීරයෙන් පිරිසිදු සිතකින් පිරිසිදු කාණයක වාදී භාවනා කිරීම ඉතාමත්ම සුදුසු ඊළඟට තමයි ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදන සාධක කතාවක් කියනවා ඉන්ද්‍රියයන්ගේ සමභාවය සද්ධා ඉන්ද්‍රිය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍ර ධර්ම පහල මේ අහලා තියෙන මේ අදහසට මතකයි මේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය සහ සමාධිය සමමට්ටමක පවත්වාගෙන යෑමට යෝගාවචන දැනගන්න ඕනේ යම් මේකෙන් අධිකව විහිදයක් ඇති කරගත්තා නම් නේද හිත කලබලකාරී තත්ත්වයට පත් කරගෙන මනෝවාහනයක අත්දකින්නට ඕනේ මේ උපයා ගන්නට ඕනේ මේ සම්බන්ධයන්ගේ නියම කර ගන්නට ඕනේ කියන අතිකෝ දීර්ඝකාලී තත්ත්වයකට පිටපත් කරගත්තොත් එහෙම ඒකෙන් නැත් වශයෙන්ම සමාධි සම්බොධ්ජංගේ පටිනෝ ධර්මයක් දියුනෙන්නේ උත්සච්චේ කුක්කුච්චේ වරණේ සමහයට දිනවන්නට පුළුවන්. එම නිසා අති දීර්ඝකාලී තත්ත්වයකට සිතපත් වන්න දෙන්නට හොඳ නැහැ. ඒ වගේම අති දීන තත්ත්වයට හැකින තත්ත්වයකට සිතපත් වන්න දෙන්නට හොඳ නැහැ. ඒ දෙකම මධ්‍යම ප්‍රමාණය පවත්වාගෙන යන්නට සුදුසු ප්‍රමාණය පවත්වාගෙන යන්නට යෝගාවචරයෙන් කටයුතු කරන්නට ඕන. දැන් අපකට සංකල්ප පහක් ප්‍රකාශ කළා. අර කලින් කියපු කන්න තුනයි දැන් මෙතන මේ සමර්ථ පදපාදනතාවය සහ වස්තුවේන සියතාවය. ඉන්ද්‍රයන්ගේ සංස්කාරය සහ සමාධියේ අනුතරම ශරීරයේ අවතමතා පුතාවැනි දේවල් වල ඇති පිළිසිදු භාවය. මේක අමතර ඒ කාමස්න වැදගත් කර්ම හතරක් තිබෙනවා. සමාධි සම්බුද්ධන්නේ උදින කර ගැනීමට උපකාර වන කර්ම හතරක්. ය අටුවාවන දක්වා තිබෙන සමේ චිත්තස්ස නිස්සංහනතා සමේ චිත්තස්ස පඥානහනතා සමේ චිත්තස්ස සංකහනතා සමේ චිත්තස්ස අද්විතක්ෂණ පාඨලා එන අටුවාව දක්වා තිබෙනවා මේ අටුවා පොත් තියෙන පාළිය මේ ආදී වශයෙන් තේරුම් ගන්නට බෑ ඒ නිසා ඒ අටුවා පොත්වල තියෙන කරුණු කවුරු හරි කියලා දෙනවා ඒවා මතක තියාගෙන යන්න කටයුතු කරන්නට පුළුවන් නැතෝනේ සමේ චිත්තස්ස නිග්ගන්හනතා සුදුසු කාලයේ සංඥාට පසුව සිතට නිග්‍රහ කරන්නට සුදුසු කාලයේ සංඥාට පසුව සිතට නිග්‍රහ කරන්නට ඒ කියන්නේ නොයෙක් ආගමනයන් පරාසිත දුවනානම් සමාජ අනවශ්‍යව සිටින සිතතෙන් බලාගෙන යනවා නම් භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී කාමස්කන්ධ ව්‍යාපාද ආදී සිටිවිලි සංකල්පනා සිතතෙන් දැනට වුණා නම් ඇත්තෙන්ම සිතේ නිග්‍රහ කළ යුතු අවස්ථාවක්. හිතට වික්ෂේප කරලා ඒ දැන් හිත මුදා ගන්නට ඕනේ. හිත අධිව අතිශයින්ම වූ දේහ සංකල්පයකට පත් වෙලා කලබල කාලී සංකල්පයකට පත් වෙලා තිබෙනා නම් ඒකත් හිතට වික්ෂේප කරගත යුතු අවස්ථාවක්. හිත වික්ෂේප කරලා කරගන්න සමා සමා විසින්ම ඒ වික්ෂේප කරගෙන ඉතක ඒ ඒ ඒ සංකල්පයට පස්සෝ ධර්මයන් එක්ක හොදා ගන්නට ඕනේ. නොයෙක් ආකාර අනුමත කරවා සිට යන දෙයකදී කාමච්ඡන්දාදී වැරදි දියුණුවට සිට යන දෙයකදී ඒ වගේම අතිඋද්වේග කාය සත්‍යයේ විකෘත පස්වන්න දෙයකදී කටයුතු කරන්න ඕනේ සම්මේ සිත්සත් නිග්‍රහසා එදෙක ප්‍රතිප කාලයේ ඒ සිතට නිග්‍රහ කළා වෙන මේක ඉතාමත් අවශ්‍ය කාරණාවක් සමාධිය දියුණු කර ගැනීමට ඊළඟට දක්වා ඇත්තේ සමේ සිත්සත් පග්ගන්නසා සුදුසු කාලයේදී ඒ කියන්නේ ඒකට සුදුසු කාලයේදී පට්ටම්සා උද්වේග කරකවලා නම්වල පබලා නැත්නම් විරේ සිත තුළට ජනිත කර ගැනීමට අන්න ඒ අවස්ථාවේදී ඒකට සුදුසු මට්ටමට සිත උද්වේග කරන්නට ඕනේ සිතට වීර්යය ඇති කරවන්නට ඕනේ විශේෂයෙන්ම සිත සිහිත භාවයට පත්වන විට සිතට නිමකක් සීන නිද්‍යයක් ඇතිවන විට සිත නිවන හැකියි යන විට මේ සමාධිය දියුණු කරගන්නට බැරි නිසා ඒකෙන් අවස්ථාවලදී පුළුවන් තරම් දුරට සිටී විවිධ සම්බන්ධයන්ගේ දිනවන ආකාරයට කටයුතු කරන්නට ඕනේ. ඒ කුසීත භාවයෙන් සිට මුදවා ගන්නට ඕනේ. සිත ප්‍රබෝධමත් කරගන්නට ඕනේ. සිත විචේවත් කරගන්නට ඕනේ. සිත සම්බුතරවා ගන්නට ඕනේ. එසේ කටයුතු නොකොට දිගින් දිගටම ඒ සමාධිය ප්‍රගුණ කිරීමෙන් යන යෝගාවචරය තව තවත් තව තවත් දුරට සමාධියේ සිට සීම නිද්දේශන අද දමනා නැත්නම් නිදිමතටම යට කරවල දමනවා. එම නිසා ඒ සමයේ සිත්සත් පංගන්නනසා සුදුසුකාලයේ සිට උද්‍යෝගමත් කිරීමට ජීවවත් කිරීමට සුදුසු කාලයේදී එදකින් කටයුතු කරන්නට ඕන. ඊළඟ කාරණාව සමයේ සිත්සත් සම්පහන් කරනවා. මේ සිත පසුත කරවි කරවි කරවියේ දුක අවස්ථාවක් ගැන විට සිත පසුත කරවන්න ඕනේ. මේ දැන් මට බැරි අපි බුදුමන කාණේ ශ්‍රීමක පාඩයක් ප්‍රකාශ කළා. සම්මිතස්ස දීපී ජාති දීපමනස්ස කායපස්සන්න දීපස්සන්ද කායයේ පුතින් උපකන්නේ දේශේ සුතිනෝද සමාධියට කියලා මේක දැන් කතියට දෙකකට අපි ප්‍රකාශ කළා. දීපමනස්ස කායපස්සන්න දීපස්සන්ද කායයේ උපකන්නේ දේශේ හිත පිළිසියකට පස්සේ ඇති අවස්ථාව තුළ කය සංසිඳන ආසිත සංසිඳනවා. පස්සක්කාරය සංවේදී සියසේ කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය ඇති අවස්ථාවේදී සුඛයක් දැනෙනවා. කායික වශයෙන් හා මානසික වශයෙන්. සුඛිනවදිස්ථාන සමාධියේදී සිතේ දැනකට පස්සලයි සිත සමාධියට පත්වන්නේ. එම නිසා සමේ චිත්ත සංකම්පන සඳහා සුදුසු කාලයේ දැනෙන විට හිත සතුට කරන්නට ඕනේ. සුදුසු කාලයේ කියන්නේ හිතේ භාවනාව තුළින් අරමුණකට දැක්කේ නැත්නම් හිතේ නිල ස්වභාවයක් පරිත්‍ත ස්වභාවයක් නැති නැත්නම් භාවනාව නිකන් උපාවන ගතියක් ඇති නැත්නම් භාවනාව තුළින් සතුටක් හිතට ඇතිවන්නේ නැත්නම් ඒක හිත සතුට කිරීමේ සුදුසු කාලයක්. එම නිසා සිත සතුට කරන්න සුදුසු කාලයේ ඉගෙන ගියාට පස්සේ සමාදන ගන්නට ඕනේ. දැන් මගේ සිත සතුට කලේ ප්‍රවස්ථාවක් මේ එළඹ ඇත්තේ. එම නිසා සිත සතුට කරන්නට ඕනේ කියලා. මේ සතුට සිත සතුට කලේ ආකාර ගැන අපි මේකට මේ කරුණ දෙන්නා දී තිබෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනා බුදු ගුණ වහන්සේ කොටස් දෙකේම සිත සතුට කරගන්නට පුළුවන්. හිත සතුට දනවන බුදු ගුණ පාඨ වෙන කොටස් සත්‍යඥාන කිරීමෙන් සිහිපත් කිරීමෙන් සිත සතුට කරගන්නට පුළුවන්. නැත්නම් කලින් තීත් සංගොඩ්ඩන්ගේ වගේ ධර්මයන් වඩා පිළිගනවා නම් ඒ තීත් සංගොඩ්ඩන්ගේ වෙන ඒ ධර්ම ඉදිරියට ගැනීම පිළිබඳ සිත සතුට කරගන්නට පුළුවන්. මේ ආකාරයට තියෙන අපිට සතුට කරගත හැකි. ඒ කවර ආකාරයකින් හෝ සිත සතුටට පත්කලේතු අවස්ථාව දැනීමෙන් පසුව සිත සතුට කරගන්න ඕනේ. ඒ සතුට තුළින් තමයි කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය ඇතිවනවා. ඒ සත්‍යය තමයි කාර්ක මානසික සුඛයක් ලබා දෙන්නේ ඒක තේරුම් තමයි සිත සමාධිමත් වන්නේ එම නිසා මේ සීත සම්පජානාදී ඒ කරුණ සමාධියේ සිතල වර්ධනය වෙන්නේ නැත්නම් සමාධ සමාධිය දින කරගන්නට බැරි බව හිතාගෙන ඒ සිත ඉනිමත් කළ යුතු අවස්ථාවේදී සිත කවරාකාරයකින් සුඛ කිරීමට කටයුතු කරන්න ඕනේ නිකන් සිත මෙලක භාවයට පත් කරගෙන කලකිරීමකින් යුත විභාවනා කලාස මේ සම්මා සංවඥාගේ දියුණු කරන්නට බෑ. ඊළඟ කාරණාව <clears throat> සමේ පිටස්ස අධිපෙක්ෂණකාර මේ සුසුසු අවස්ථාව පැමිණෙච්ච සිත නැදහත්ව තබන්නට ඕන. කියන්නේ නැදහත්වට දීමට සුසුසු අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවේදී සිත උද්දීපකාරී වශයෙන් වීර්යවත් කරන්න කියන්නේ නැහැ. ඒ වගේම සිත විග්‍රහ කරන්න දෙන්නේ නැහැ. සිත සතුට කරන්න දෙන්නේ නැහැ. නැතහත් අවස්ථාවෙන් සිත පවත්වාගෙන යන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ පොත්වල දක්වා තිබෙන කදින උපමාව මේ අත්කරත්තේක ප්‍රියදුරෙක් අත්යේ අත්කරත්තේ වෙන පුද්ගලයා. මේ ඒ අත්යන් දීවීමට කටයුතු කරන ආස්වාද මේ කරත්තේ වෙන පුද්ගලයා. අත්යන් උතාම ප්‍රසිද්ධ විදියට කටයුතු කරනවා නම් මේවත් කරන්න ඕනේ අත්යන්. දුවන්න හයියෙන් හයිය. ඒ සමන්ත අවශ්‍ය ප්‍රමාණයට වඩා හයියෙන් දුවනවා නම් ඔහු මේ වේගය අඩු කිරීමට කටයුතු කරන්න ඕනේ. ඒ අත්‍යන්තයේ වේගය අඩු කිරීම. යම්කින් සමාජ සුදුසු මට්ටමද ඒ කියන්නේ අද වේගවත්පත් නෙවෙයි ඉතාමත් නැතිවෙන්නේ නෙවෙයි සමාජයේ සිට ප්‍රතිබලාන්දමට ඒ අස්තකාරයේ ආශ්‍රය අධිගෙන යනවා නම් ඔහු මැදහත් සිටින් යුතුව කිසිවක් නොකර එලෙසින්ම ඒ අක්ෂයාට ඒ කරත්තය දෙගෙන යන්නට ඉඩ දෙනවා. අන්න එලෙසින්. සිත මැදහත් පවත්වාගෙන යන යුතු අවස්ථාවක් තිබෙනවා. අන්න ඒ අවස්ථාවටම යාසත්ව සිත මැදහත් පවත්වාගෙන යන්නට ඕනේ. මේක සමාධි සම්බුද්ධංගේ දිනු කරගෙන මේක දෙහිගෙන උපකාර වන ධර්මයක්. විශේෂයෙන්ම මේ විපස්සනා සමාධිය කරගන්නා පුද්ගලයන්ට මේ සම්මත උපකාර වෙනවා. විපස්සනා සමාධිය කියන්නේ බොහෝ විට මේ උපේක්ෂාව දිනන ආකාරයට අනුකූලවයි. එම නිසා මේ සිත උපේක්ෂිතව සබාවට උපවස්ථාවේ සිත උපේක්ෂා කර උපේක්ෂිත සබාවන්නට ඕනේ. දැන් අපි කරුණු නමයක් කියවමු. කලින්ම කරුණු තුනක් කියවා අසමානිත පුද්ගල පරිවර්ධනතා, සමානිත පුද්ගල සේවනතා, කඩදී මුක්තතා. සමානමත් සිතක් ඇති පුද්ගලයන් සතුව කරන්න ඕනේ අසමානිත පුද්ගලයන්ගෙන් ඈත් කරන්න ඕනේ සිත සිත තුළ නැරඹ භාවයක් ඇති කරගන්න ඕනේ සමාධි සම්බුද්ධංගේ ඇති කරගන්න තියෙන්නේ කියලා. මේ කරුණ තුනක්. මේවා නැවත ප්‍රකාශ කරන මේ ඇති කුලිපත් කර ගැනීමට මතක තබා ගැනීම පහසු වෙන සඳහා ඊළඟට කරුණු දෙකක් අපි ප්‍රකාශ කළා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සහ වස්තු වේතන ක්‍රියාකාරණය. ඉන්ද්‍රිය සමතාවයේ විවිධ සමාධියේ කියන සමභාවයක් ඇති කර ගන්නට ඕනේ. ඊට අමතරව වස්තු විසඳ කියතාවේ සමාධිය ඇඳුම් කරගෙන ශරීරයේ බඩාපිටාව පිළිසිදුව සබා ගන්නට ඕන. මේක අමතරව අප ප්‍රකාරණ හතරක් ප්‍රකාශ කළේ සමේ චිත්තස්ස නිග්‍රහණතාවදී වශයෙන් මේ චිත්ත උද්‍යෝගමත් කරන අවස්ථාවක මේ විවිධ වට උද්‍යෝගමත් කිරීමක් හිත අතිශයින්ම දීර්ඝකාලීකත්වයට පත්වී සිටින ඇතිවිට ඒ මනහත් භාවය ඒ කියන්නේ ඒ කටේ අඩු කර ගැනීමට කටයුතු කිරීම හිත නිරත භාවයට පත්වී යන සිත සතුට කිරීමට කටයුතු කිරීම මනසක් කියන අවස්ථාවක් උද්ගත වූ සිත මනසක් පවත්වාගෙන යාමත් අවශ්‍ය බවයි කටනේ දක්වා ප්‍රකාශ කළේ. එතකොට මේ කරුණ ටික යම් කිසි යෝගාවචරයකට සිතපලින් ඇති කර ගන්නට පුළුවන් නම් ඒක සමාජ සම්බන්ධංගයේ දිනු කර ගැනීමට බෙහෙවින්ම උපකාර වෙනවා. සම්පාදනාවක් තිබෙනවා මේ සමාධි මොක්ෂය පච්චේක්ෂණතා කියලා මේ සමාධි මොක්ෂයන් පච්චේක්ෂා කියන කියන සමාධි සම්බොජ්ජන් ලැබුණවන්නට උපකාර වෙන බව. ඒකේ කායික වචන උතර අංගයක් අපට තේරෙන්නේ නැහැ ඒක නිසා වෙන විස්තරයක් අප කරන්නේ නැහැ. ඊළඟ එක නිසාම වැඩකට නිමිත්තර කුසලතා සමාධි සම්බුද්ධං වේදනා කර ගැනීමට මේ සමාධිය තුළින් නැතිවෙනා නිමිති ඒ නිමිති වශී කර ගැනීමට දක්ෂ භාවයක් තිබෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේට වදාළා තිබෙනවා. අත්‍යදික්ඛවේ සමාධිනිච්චේ. ඒ අත්‍යදික්ඛවේ සමාධිනි සංකප්පයෝස්තෝ මනිකාර භවනිකාරා භවනිකාරෝ අන්නාහාරෝ අනුසන්නත්වා සමාධි සම්බුද්ධං රස උත්පාදාය උත්පන්නත්වා සමාධි සම්බුද්ධං රස භවනාය පාපෝරිය. මෙතන බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. මහන්නේ සමාධිනිච්චක් වෙනවා. ඒ සමාධියේ මනමින් බහුලීකරණය කිරීම තුළින් පුළුවන් වෙනවා ඒකම උපකාර වෙනවා සමාධි සම්බොධ්‍යන්නේ ඇති වූ මේ දක්වා ඇති වී නැත්නම් මේ ඇති කර ගැනීමට ඇති වී ඇති සමාධි සම්බොධ්‍යන්නේ තව තවත් දියුණු කර ගැනීමට සමාධි නිත්‍යය කියලා අපිට පාසිකදේ මේ භාවනා කරන යෝගාවචර විශේෂයෙන්ම සමත භාවනා කරන යෝගාවචරයන්ට භාවනාවේ සිට සමාධිය පරමතුලට දිනවන දිනවන්නට පටන් ගන්නා විට සිත තුළ ඇති නිවන ධර්මයන් පහළවන විට සාවකාලික වශයෙන් සදන් වශයෙන් දින වේ යන විට සමාගයේ සිත තුළට යම් යම් මානසික චිත්තජ රූප වන මුලික පහළවන්නට පුළුවන්. දැන් උදාහරණයක් අපිට ප්‍රකාශ කළොත් ආනාපානසති භාවනාවේ මෙත් වෙනවා නම් පළවෙනි ආනාපානසතියේ මෙත් සිත පිළිපවතින විට අවස්ථාවක් පස්සක් හොඳටම සංකේතී සංසිදී ගියාට පස්සේ යම් කිසි කෙනෙක් එක්ක රූපයක් එකට පැටහෙන්න පුළුවන්. නැත්තාවක් සුදු පාට පිටක් වෙන බලාපොරොත්තුක් වෙන නැත්නම් වෙන පාට කහ පාට වෙන පාටක් වෙන දෙයක් හිතට වැටෙන්නට පුළුවන්. ඒකට අපි උදාහරණයක් පරිභාගයෙන් තියාදී වශයෙන් දක්වා ඇති පරිදි උදාහරණයක් කියනවා. මේක නම් තව තවත් ප්‍රකට කරලා යන විට මේ නිමිත්ත තවත් ඉතා ප්‍රකටව බැඳිලා තේනෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම නම් සුඛාලෝකයක් දැක්කම මේ ආලෝකයේ ප්‍රභාස්වරව තව තවත් ප්‍රභාස්වර පේන්නට පටන් ගන්නවා. යම් කිසි මේ පාටවලියක් දැක්කම කළු අනිත් පාට රතු පාට සුදු පාට වෙන මේ නිල් පාට වෙන්නේ මේ නිමිති තම තවත් විකාශ භාස්කර දීක්ෂණන්ත දෙන්නට පටන් ගන්නවා පස්ව මේවට කියන්නේ සමා නිමිති කියලා දැන් පස්වන භාවනාවක් වෙන්නේ භාවනා කරන යෝගාවචරයට ඒ කඨිනාරම්මණයෙන් සිට නැවත නැවත සිහිපුවා සිටින විට ඒ කඨිනාරම්මණය ඇස් දෙක පියාගත්තත් ඒකට පටන් ගන්නවා ටිකක් බලට සිට දිනුනාට පස්සෙ මේක හොඳට තේරෙන්න පටන් ගන්නවා තවත් දුරට සිට දිනුනාට පස්සෙ හොඳටම ඒ හිත සමාධිමත් වූාට පස්සෙ නිවර්ණයට පස්සෙ වූාට පස්සෙ අර ඒ නිමිත්ත වෙනුවට ඒ කියන්නේ කඨිනාරම්මණය ආලෝකයක් හෝ වර්ණයක් හෝ ඉතාලම ඒකා ප්‍රභාස් කරන ප්‍රභාස්ව දීප්තිමත් සමාධියෙන් දේශන ආකාරය පිටට වැටී යන. මෙන්න මේවට කියන්නේ මොනිසි කියලා. භාවනාව තුළ සමාධි භාවනාව තුළින් අත්දැකිය හැකි මොනිසි. මේ නිමිත්ත ප්‍රසවතාවය මේ නිමිත්තේ දක් නිමිත්තේ වශී කරගැනීමට ඇති දක්ෂ භාවයක් යෝගාවචරයේදී තියෙන තෝරන සමාධි සංගොජ්ජංගේ දිනු කර ගැනීමට ඒක බුදුරජාණන් වහන්සේ වදාළා. අනිකායෙන් සත්‍යවට පස්සේ මේ යෝගාවචරයට සුදුසු පරිදි ඒ නිමිත්ත දිනු කර ගැනීමට යෝගාවචරය දැනගන්න ඕන. තාමත් එකම ආකාරයකින් ඒ නිමිත්ත දිනු කර ගන්නට බෑ. අපේ සමහර යෝගාවචරයෙන්ද කියලා තියෙන එක නිමිත්ත දිනු ගන්න මෙහෙමයි කියලා ඒ යෝගාවචර අන්න ඇට ඒකේ ආකාරයෙන් තියෙනවා. ඒ නිමිත්ත නැති යනවා. හැමෝටම එක විදිහට ඒ නිමිත්ත දිනු කර ගන්නට බෑ. එම නිසා යම් කිසි යෝගාවචරයකට මේ සතරණානම් දැක්කානම් ඒක ගැන අපට කරුණ ඉදිරිපත් කළාට පස්සේ ඒ ගැන විමසා බලලා ඒ සමාධි නිමිත්ත දියුණු කරගත්තොත් ඒ කෙසේද කියන එක ගැන පෞද්ගලිකව පෞද්ගලිකව උපදේශ දෙන්නත් පුළුවන්. පොදු වශයෙන් කියන කරුණ ඒක සෑම යෝගාවචරයකටම අදාළ වන්නේ නැහැ. මෙන්න මේ කරුණ සුදහගයට සම්පාදනය කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ සමාධි සම්බුද්ධංගයේ දිනු කර ගැනීමට විශේෂයෙන්ම සිත අර කියන දේ මූල රසයන්ගේ මතාගෙන කෙනෙක් සිත තුළ දැනට කරවාගෙන සමාධියේ සියම කයසාසික අතුන්තරේ මාදී සිතද සබාගෙන ඉන්ද්‍රිය සමස්ත භාවයේ මූල සමාධිය අංගයක සමස්තාවෙන් සබාගෙන